ඉතින් ඒ පරිච්ඡේදේ ලබා ගන්න තමන් යොදපු ශ්‍රමය නැත්නම් පරිපාලන මේ වශයෙන් යෙදෙන උපක්‍රම දිහා බලනකොට හැම කෙනාම බලාපොරොත්තු වෙනවා මේ තවත් ආයෙන් යම් කිසි විදිහක ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නැත්නම් ඒ අපේක්ෂිත ඵලය ලබා ගන්න. ඉතින් අපි සංසාරේ ගත කරලා තියෙන භෞතික සම්පත් ලබා ගැනීම සඳහා කරන ප්‍රයත්න ආධ්‍යාත්මික සම්පත් සඳහා කරන ප්‍රයත්න පිළිබඳව අපිට දෙන්නෙකුට සමාන නැති පුදුම අත්දකින් තෝගයක් එක එක නගාව තියෙනවා. ඉතින් ඒ හැම එකකින්ම අපි කොච්චර උත්සාහ කළත් යම් ප්‍රමාණයක අසන්තුෂ්ත භාවයක් යම් ප්‍රමාණයක අසහනයක් යම් ප්‍රමාණයක පෙළෙන තවන ගතියක් අපට දැනෙනවා. ඒ නිසා අපි ඒකම මුල් කරගෙන ඒ තවන පෙළෙන ගතිය අසහනශීලී ගතිය නැති කිරීම සඳහා විවිධාකාර පරිවේෂණ ආර්ය අනාර්ය වශයෙන් පවත්වනවා. ඉතින් අපට අපේ ජීවිතයේ මෙතෙක් කල් ආපු ගමනේ ඒ කරපු දේවල් අපේ ස්මරණ ශක්තිය හැටියට විනිශ්චය කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහින් තියාගෙන ඉන්න අපේ සරුවච්චන් වහන්සේ දිහා බලනකොට උන්වහන්සේට අසීමිත කාලයක් පිටිපස්සට බලන්න පුළුවන් මම මේ බුද්ධෝ හම්බෝධ ඉස්සාමි කියලා යොදන ලද ප්‍රයත්න. ඒකේ අසීමිත ප්‍රදේශයක් පිටිපස්සට තියෙනවා මනෝපනිදාය, වාග් ප්‍රනිදාය, එහෙම නැත්නම් පස්සේ අන්තිමට ඒ දස පාරමිතා වශයෙන් කරපු ක්‍රියා දිහා බලනකොට අපි වගේ කෙනෙකුට හිතා ගන්න පුළුවන් තාලෙට ਸਰවචනාංශවා විස්තර කරලා පෙන්ලා දීලා තියෙනවා ඒ අතීත ස්මෘති ඥාණය ඒ තරම් දියුණු නිසා අපිට ඇති නමුත් අපිට අර තරම්ම යන්නත් බෑ. එමුණත් අපිට යන්න පුළුවන් යන්න පුළුවන් ඉන්නේ අපි දන්න මතකයට පමණයි. ඉතින් මේ කාලය ਸਰවචාන්සේ සිහි කරන කාලේ පුරාවට උන්වහන්සේ සර්වඥතාඥානෙ සාක්ෂාත් කරලා හැරලා බලනකොට තේරුම් ගත්තා මේ දැන් තියෙන ඥාන තිබුණා නම් ඔච්චර දුරද කියන්න ඕනේ කොච්චර වටවලල්ල යන්න ඕනේ හරිම අසාධාරණ තාලයකට මේ ඥානෙ පිහිටන්නේ හරි ගියාට පස්සේ ක්‍රමසා විදි තේරෙනවා හරියනකම් මොකද්ද කරන්න ඕන කියලා හරියනකම් ප්‍රතිඵල ලැබෙනකම් අන්දාලිය කැලේ දුවන ඇවිදින්න වගේ එහෙප් වෙනවා එහෙප් වෙනවා දඟලනවා ඉතින් ඒ තියේදී දිගට කරන කෙනාට පුදුමාකාර ගෞරවයක් කරන්න ඕනේ. තාම ඇති වෙන්න ප්‍රතිඵල ලැබිලා නැහැ. නමුත් තාම විශ්වාසයක් තියෙන අපේ සරුවචනාංශය කරපු දේ, පෙන්නපු දේ යහමඟ කවදාද වැටෙයි කියලා. අන්න එහෙම යෙදී ගත කරන අපට සරුවචනාංශ කියන්නේ විනීජ ජනතාව කියලා. සරුවචනාංශගේ ශාසනයේ විනීජ ජනතාව. ඒ විනීජ ජනතාව වෙනුවෙන් ඒ කෙටි මාර්ගය, ඍජු මාර්ගය මධ්‍යම ප්‍රතිපදා පෙන්වන එක තමයි මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ਸਰවඥාන්සේ කරන්නේ. ඉතින් ඒ වාගේ මේ වැඩමුළුවක භාවනාවක යෙදී ගත කරන අයට උපයාසපයාගත යුතු අත්‍යන්තයෙන් උපයාසපයාගත යුතු කොටස් ਸਰවඥාන්සේ පෙන්වන සූත්‍රයක් තමයි ඔය මම කියපු පාඩේ නෙවෙයි මේ අනුග්‍රහිත සූත්‍රය. අනුග්‍රහිත සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඒ පංචෛ භික්ඛවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති ඵලාච හෝති චේතෝ විමුක්ති ඵල සමාපත්තිය ආදී. පඤ්ඤා විමුක්ති ඵලාච හෝති පඤ්ඤා විමුක්ති ඵල සමාපත්තිය ආදී. මහණෙනි මේ පස් ආකාරයකින් අනුග්‍රහ කරන ලද සම්මා දිට්ඨිය එක්ක චේතෝ විමුක්ති ඵලයේ ඵල විමුක්ති ඵල සමාපත්තිය ලබා දෙන නැත්නම් ප්‍රඥා විමුක්ති ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තිය ලබා දෙනවා. නැත්නම් සමත ක්‍රමයෙන් හෝ විපස්සනා ක්‍රමයෙන් අපේ සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියනවා කියලා පෙන්නන්න පුළුවන්. අන්නේ විදියට අන්නේ විදියට අනුග්‍රහ කළ යුතු අංක පහක් සර්වඥතා ඥාණේ පිටු කරලා පෙන්නනවා අපට අපේ තියෙන මේ පාටු ඥානෙටත් කාටි බහුල භාවයත් නිසා එනිසා අඩු ගානේ සාක්ෂාත්කරණේ සඳහා සාර්ථක වීම සඳහා මේ කරුණු පහ නිතර සොයා බලන්නේ. නැත්නම් මේ කරුණ භාවිෂේ නිතර අනුග්‍රහ කරන්නයි කියලා. සප්පාය කරුණු සලසලා දෙන්නේයි කියලා. නැත්නම් මේව ආසන්න කාරණා වශයෙන් සලකන්නේයි කියලා. අන්න එහෙම පෙන්නන ඒ අනුග්‍රහිත සූත්‍රය ඉස්සලාම් පෙන්නන්නේ සීලානුග්‍රහිතේ. මේ වැඩේට යන කෙනා හික්මීමක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. සීලාචාර කෙනෙක් වෙන්න ඕනේ. සීල සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ. සීතල කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා ඒක මූලිකම තිබිය යුතු අංගයක් විදිහට පෙන්ලා දෙනවා. එහෙම නැත්නම් ඔය කියන චේතෝ විමුක්ති ඵලය හෝ ප්‍රඥා විමුක්ති ඵලය නැත්නම් ඒ ඵල සමාපත්තියට යන්න බෑ. අපි යම් ප්‍රමාණයකට දැමනේ දැපනේ වැටෙන්න ඕනේ. දමනේ වෙන්න ඕනේ. හේම වෙන්න ඕනේ. ශික්ෂාගාරක වෙන්න ඕනේ කිය අඩුම එක තමයි සීල ශික්ෂා කියලා කියන්නේ. ඉතින් සීල ශික්ෂාවට බුදුජාන් වහන්සේ පණතක් ඉදිරිපත් කරාට අණක් ඉදිරිපත් කරන්න. ඒක අණපණක් නෙවෙයි. අණක් නැති පණක්. මෙන්න මම දැක්ක දේ කැමැතිනම් කරගන්න. කැමැතිනම් ඉල්ලගෙන සිල් සමාදන් වෙන්න. කවුරුත් පටවන්නට යන්නත් පැටවුවට ගණ්ඩත් එපා පැටවුවට හරියන්නෙත් නැහැ සමාදාය සික්ඛති සික්ඛහපදේ ඉල්ලගෙන සමාදන් වෙන්න. ඒකෙන් පේනවා ඒ කෙනා කොච්චර ශිෂ්ට සම්පන්නද සීතලද ශිෂ්ටාචාරද කියලා ඒ වගේ විතරක් නෙවෙයි ඒක අපි මූලික සුදුසුකමක් අතින් අපි ඉදිරියට ගියා වෙනවා අපි දැන් සිල්වන්ත වෙලා ඉන්නේ කියලා. ඊගාවට මේ අපි මේ කරන බණ කියන බණ අහන දේ ඒකට කියන්නේ සුත අනුග්‍රහිතය කියලා බෞසුත භාවයේ සඳහා එහෙම සාමාන්‍ය වචන කියන පොතේ දැනුම සඳහා අපි නිතරම උපදේශපන්ති අලුත් කරගන්න ඕනේ. ඉතින් අපි මෙතන ඉන්න පිරිස ගත්තොත් ඒ ඒ විෂයන්ගේ විශාල දක්ෂකම් තියෙන එහෙම නැත්නම් කියනවා නම් ඒ විෂය විශේෂඥවරු ඉන්නේ. නමුත් ඒ භෞතික ලෝකයේ එහෙම නැත්නම් ලෝකීය ඥානත් එක්ක බලනකොට මේ බලාපොරොත්තු වෙන්නා වූ චේතු විමුක්තිය හෝ චේතු විමුක්ති ඵලය ප්‍රඥා විමුක්ති හෝ ප්‍රඥා විමුක්ති ඵලයේ සඳහා ඒව ක්‍රියා කරන ආකාරයට වෙනස් එකක් තමයි සරුවචාන්සේ ප්‍රතිපදාව කියලා පෙන්වන්නේ. මධ්‍ය ප්‍රතිපදාව වශයෙන් හෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් නැත්නම් මේ දස ධම්ම වශයෙන් පෙන්වන්නේ. ඒක පිළිබඳව අවබෝධය නැවත නැවත අලුත් කරගන්න ඕනේ. එතනදී අපි සියල්ලම ශ්‍රාවකයන් බවට පත් වෙන්න ඕනේ. බුදුරජාණන්සේගේ මුළු ශාසනයම පවතින්නේ ශ්‍රවණය මත. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. ඒ නිසා අපි නිතරම බණ අහන්න ඕනේ. ඉතින් මේ බණ අහනකොට අපිට පුළුවන් බුද්ධ භාෂිතය අහන්න පුළුවන්, ශ්‍රාවක භාෂිතය අහන්න පුළුවන්, සංග්‍රහ ග්‍රන්ථ අහන්න පුළුවන්, ව්‍යාකරණ අටුවා ටීකා ටිප්පණි කොයි එක වුණත් කරන්න පුළුවන්. භාවනා කරනකොට උඟාවක් වෙලාවට භාවනා ගුරුවරු නැත්තම් මුල් ආචාර්යවරු කියන්නේ පුළුවන් තරම් සූත්‍ර පිටකයේ තියෙන කරුණු ඉදිරිපත් කරගන්නයි කියලා. අපි මේ ගත්ත දසධම්ම සූත්‍රේ නම් ධම්ම විනය දෙකටම සමබර වෙච්ච සූත්‍රයක්. ඒකේ ධර්ම කරුණුත් තියෙනවා විනය කරුණුත් තියෙනවා. ඍජු බුද්ධ වචනේ ගත්තොත් පටලැවෙන ප්‍රමාණය අඩුයි. නැත්නම් ඒකට විවිධ අර්ථකතන තියෙන නිසා පැටලෙන්න පුළුවන්. නමුත් බහුසුත භාවයේ වැඩි කෙනාට එක තැනකින් වෙන පටලවිල්ල තව තැනකින් විශ්දාන්න පුළුවන්. ඒකට දිච්චු කම්මයි කියලා කියනවා. එහෙම නැත්නම් ආසුතං සුනාති සුතං පරියෝදපේති කාංකං විතරති ආදි වශයෙන් අර අහපු දෙයම නැවත නැවත අහනකොට ඒ වගේ ගැට ලිහිලා රැල් බුරුල් ඇරිලා දිගහැරට ගතියක් තියෙනවා. ඒ නිසා අපි වැඩමුළුකෙදී ඉන්නකොට සීලයක් සමාදන් වෙනවා වගේම දවසේ ඇහෙන කොටසක් කාලයක් අපි ගන්නවා බණක් අහන්න නැත්නම් සුතමය අනුග්‍රහ අනුග්‍රහයක් දක්වන්න මේකට කියනවා සුතානුග්‍රහිත කියලා. ඒ වගේම සාකච්ඡානුග්‍රහිතය හරිම වැදගත්. ඒ මොකද සූතානුග්‍රහිතේ එක පැත්තට ගලන ගැලීමක් තියෙන. එක්කෙනෙක් කියනවා කෙනෙක් කෙනා අහකට ඉනවා. සාකච්ඡාවේදී නෑ අනෙක් පැත්තටත් අවස්ථාවක් ලැබෙනවා. මේ කියන දේවල් අත්දකින්නකොට, චින්තාමය ඥානෙට දානකොට, බහුසුත ඥානෙට දානකොට තමන්ට පැටලි ස්ථාන, ග්‍රන්ථි ස්ථාන අවුල් වෙන තැන් එන්න පුළුවන්. එතකොට අපි එතන එතන ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ඉතින් අපි බෞද්ධයන් වශයෙන් අපිට ඒකට විශාල සතුටක් එහෙම නැත්නම් විප්ලවීය සතුටක් ලබන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පමණයි තමන් වහන්සේ දේශනා කරපු දේ සාකච්ඡාවට නංගන්න කියලා කිව්වේ. අනික කිසිම සුද්ධ ලියවිලක ඒක කරන්න තහනම් කෙරුවොත් සදාකාලික අපායයි. මේකේ කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ සරුංජතා ඥානෙ ඒකලා කියනවා මං කියන කිසිම දෙයක් වාදයක් කරන්න දෝ බාර ගන්න එපා. හැමදේම පරීක්ෂා කරලා බලන්නේ කියලා. ඉතින් එතකොට පේනවා මේක මොකද්ද බයක් නැති ගතියක් පොළවේ ගහලා විකුණන්න පුළුවන් බඩු මේකේ තියෙන්නේ. ඒ නිසා මේක සාකච්ඡා කරුවා කියලා අපි කවදාකවත් බුදුසසුන් වහන්සේට නිග්‍රහ කරුවා වෙන්නේ නැහැ. සාකච්ඡා කරන්නේ නැතුව බාරගත්තොත් නම් නිග්‍රහයක් වෙනවා. අද බෞද්ධය අන්නේ ඒ පහත් තත්ත්වයට වැටලා තියෙනවා. ඒකට හේතුව භාවනා කළ ප්‍රත්‍යක්ෂණය කරේ නැත්නම් අපිට බඩුත් හාමුදුරන්ගේ නඩුත් හාමුදුරන්ගේ තමයි. ඒ දෙන දේ ඒ ක්‍රමයටමයි ප්‍රත්‍යක්ෂණය කරන්න. උරගාල බලන්න වෙන්නේ. භාවනා කරන එකනට වෙනස්. ඒක එයා යන පාර වෙනස්. එයාට මේ කියන දේ ඇත්ත නැත්ත නොබෝ කලකින් උරගාල බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කළ බලනකොට ඒකාන්තයෙන්ම අර වගේ සාකච්ඡාවකට කරුණු ලැබෙනවා. අපි ඒකට සිංහලේ නැත්නම් අපේ ලංකාවේ ඒකට යොදාගත්ත වචන තමයි කමඨහං සුද්ධ කරනවා කියන්නේ. කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ භාවනා කරනකොට එන ගැටලුව එතන එතන එතන එතන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. එහෙම සාකච්ඡා කරේ නැත්නම් ඒක කුකුසකට හේතු වෙනවා. සැකයකට හේතු වෙනවා. ඒ නේ උගුරේ මොනවාරි පැටලුණා වගේ වෙනවා. ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතන එතන සුද්ධ කිරීම සඳහා තියෙන ක්‍රමය අපි කමඨාන් සුද්ධ කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කිය මේකට දාගෙන තියෙනවා. ටික වැඩි වෙන තරමට හොඳයි. පුළුවන් තරම් Taman දන්න දේ අපිට අපිට සපේලා උත්තර කියන්න පුළුවන් දේ අපි සාකච්ඡා කරන්න කරන්න බුද්ධුම ඔබවත් වීමක් වෙනවා. ඒක විනයටත් එහෙමයි ධර්මයටත් එහෙමයි. ඉතින් මේ විදිහට සුතේන් සාකච්ඡාවෙන් ඒ වගේම සීලෙන් අනුග්‍රහ ලැබුව කෙනාට පමණයි සමත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සීල ශික්ෂාවට පස්සේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවට යන්න සීල ශික්ෂාවට මේ සුතය සහ සාකච්ඡා කියන කිහිලි කරු දෙක අවශ්‍යයි. එතකොට එයා ඉස්සරහට යනවා. ඒ යන්න පුළුවන් සමතේ හරහා විපස්සනා හරහා. ඉතින් අපි වාඩි වෙලා භාවනා කරනවා, සක්මණින් භාවනා කරනවා. ඒ අනුව අපට වරින් වර හිත හිත ඒකෝදි භාවයට සමාධි පැත්තට යනවා, වරින් වර හිත විපස්සනා පැත්තට යනවා. ඒ නිසා අපට දැනගන්න පුළුවන් එහෙම නැත්නම් මේ වැඩමුළු ඇතුළේදීම දැනගන්න පුළුවන් මේ සීලයක් නැතුව මේකට වැටෙනා මොකද වෙන්නේ කියලා. නැත්නම් වැඩමුළු ඇතුලේ සීලය කැඩුනොත් මේකට මොකද වෙන්නේ කියලා. වැඩමුළු ඇතුලේ ජීීම දෙන මේ දෙන බණ එහෙම නැත්නම් මේ කමඨහන් උපදෙස් තේරුනේ නැත්නම් අපි කොහෙද යන්නේ කියලා. ඒ වගේම කමඨහන සුද්ධ උනේ නැත්නම් කාලේ නාස්වීමක් වෙනවා. ඒකට මේ ගොඩාක් මේ ආද ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා ගෙදර ගිහිලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. මෙතනම අහුවෙනවා. ඒකයි මේ භාවනාවේදී තියෙන මේ අකාලික ගතිය කරනකොටම අහුවෙනවා. අන්නේ අහුවීම සඳහා අපේ සූදානම් මනසක් තියෙන්න ඕන. ලෑස්ති මනසක් තියෙන්න ඕනේ. මේ ශාසනය සජීවී. අපි යම් ප්‍රමාණයකට මුළු හදිම මේකට යෙදෙනවා නම්, දෝතිම්ම යෙදෙනවා නම් ඒකේ හොඳ නරක තේරුම් ගන්න වැඩි වෙලා යන්නේ. අනිත් එක ඒක තේරෙන්නේ තනුන්ට නෙවෙයි, Taman තමයි. ආන්නේ ඒ විදිහට තේරෙන තේරෙන වෙලාවේ ඒකට අනුග්‍රහ කරගෙන යනකොට Tamanට මම සාසනය කරනවා මාතුල සීල සමාජ ප්‍රඥා වැඩෙනවා කියන එක දැනෙන තරම් සැපක් මේ මුළු ලෝකෙම නැහැ. ওই බාහිර ලෝකෙ මොන සැප සම්පත් මොන ලාභ සත්කාර සම්මාන දිලෝක ලැබුණත් ඊට පුදුමාකාර නිරාමිෂ සැපයක් තියෙනවා. මේ ශාසනය වැඩෙනවායි කියලා මන්තුල සීලේ වැඩෙනවා. සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඒක නිසා මේ මහසිසාඩෝ ස්වාමීන් වහන්සේගේ පොතේ උන්වහන්සේ සඳහන් කරනවා. මේ ශාසනයේ තියෙන්නේ රුවන්වැලිසෑයේ තිබක් පමණ ධාතු නොලවත් වෙන මොකකවත් නෙමේ භාවනා කරන එක්කනගේ පපුවේ. එයාගේ සීල සමාධි ප්‍රඥා වැඩෙනවා නම් ශාසනය වැඩෙනවා. ඉතින් ඒකටයි අපි මේ අනුග්‍රහ කරන්නේ. ඉතින් නිසා මේ කාටවත් ලෝකයට පෙන්වන්න ලාභ සත්කාර ලබා ගන්න සාදු කියව ගන්න කරන වැඩක් නෙමෙයි. නිසා අපි හැම කෙනාටම වගවීමක් තියෙනවා මේ අනුග්‍රහිත සූත්‍රයේ හැටියට සාමූහික වශයෙන් වැඩමුළුවේ ඉන්න ඔක්කොමලා වශයෙන් නැත්නම් එක එකන වශයෙන් මගේ සීලයට මම වග වෙන්න ඕන. ඒකට කියනවා සදාචාරාත්මක වගවීමක් කියලා. ඒ වගේම මගේ සුතේ නැත්තම් ඒක සුද්ධ කරගන්න ඕනේ. ඒක නැතුව ඉස්සරහට යන්න බෑ. ඒ මූලික පොතේ දැනුම මූලික බෞද්ධ භාවයේ අවශ්‍යයි. ඒ වගේම සාකච්ඡාවේදී හම්බ වෙන අවස්ථාවේදී පමා වෙලා කෝල වෙලා කෝඩු වෙලා විසඳුනේ නැත්තම් ආය අවස්ථාවක් කියන්නේ කවද්ද කියන්න දන්නේ නැහැ. මට මතකයි මම භාවනා කරන කාලේ 77 78 79 කියලා පටන් ගන්න කාලේ මම කවමදාක ප්‍රශ්නයක් අහලා නැහැ. බුදුමාකාර බයයි සභාවෙන් ප්‍රශ්නයක් අහන්න. බුරුමේ හිටියම අවුරුද්දකුත් මාස 9ක් එක ප්‍රශ්නයක් ඇහුවා මට මතකයි. නැත්තම් අහන්නේ හැබැයි මට පුදුමාකාර ලාභයක් හම්බ වෙනවා. මං වෙනුවෙන් කවුරුහරි ප්‍රශ්න අහනවා උත්තර හම්බ වෙනවා. ඒ නිසා මේ ගමනේ යනකොට ඉබේම සේවය කෘත්‍ය ඉෂ්ට වෙනවා. නමුත් මම කියනවා ඒදීෙදි තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් කර්මා කළ නගන්න පමා කරන්න එපා. පමා කරලා පස්සේ අපිට ඒක විශ්න ගන්න බැරි වෙයි. අනිත් එක අපේ හිතේ தත්ත්වෙ පෙරලෙනවනේ. අහුවෙච්ච වෙලාවේ භාවනා කරනකොට හැම වෙලාවෙම වාක්‍යයක් ලියන්න. මේ භාවනා පිළිබඳ විස්තරයක් හෝ ඒකෙන් මතුවෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒක කල්පනා කරන්න යන්න එපා. ප්‍රශ්න අහන වෙලාවට බලන්න ඒක බලලා මට මොකද්ද දැනගන්න තියෙන පිරිසුදු කරගන්න තියෙන කියලා එතන එතන එතන එක සුද්ධ කරගන්න. ඉතින් මේ විදිහට අපි මේ අනුග්‍රහිත පහට හිත යෙදුවා මේ කරපු 172ක් වැඩමුළු කරන 172ේම පළවෙනි දවසේ අපි මේ වගේ විනාඩි 20ක් 30ක් කාලය ගත්තා. මේ අනුග්‍රහිත සූත්‍රය පිළිබඳව පොඩි මතක් කිරීමක් කරන්න. එතකොට අපි වග වෙනවා. අපි එතකොට ඔක්කොම එක පවුලේ පිරිසක් වගේ සාමූහික ප්‍රයත්න කේදෙනවා. අපි කොහොමවත් එක හැලියපත් කරන පිරිසක් දැන්. එකවහලයට ඉන්න පිරිසක්. ඉතින් ඒ ඔක්කොමලා යන්නේ මෙන්න මේ දිහාවට කියලා ඒ එකලස එල්ලේ යොමුව ලබා ගැනීමේදී මේ අනුග්‍රහිත පහ හරි වටිනවා. මෙහිදී විතරක් නෙවෙයි ඕනම තැනකදී. ඊට බොහෝම සමාන ගතියක් තියෙනවා අපිට මේ යෝජනා වෙලා තියෙන සූත්‍රයේ දස ධම්ම සූත්‍රය. ඉතින් මේ දස ධම්ම සූත්‍රය වතපිලිවත කරන වතපිරිත් කියන හැම හාමුදුර කෙනෙක්ම පැවිදි කෙනෙක්ම කටපාඩම් කරන දෙයක්. එනතන් සාමණේර බණ දහම් පොතේ ඉඳලම කටපාඩම් කරන දෙයක්. ඒක මේ මේ චක්‍රේ කටපාඩම් කරන ওই ගණන් හදන්න ගියා. බුදුජානනාංශයෙන්ම ශ්‍රී මුකයෙන්ම දේශනා කරලා තිනවා දසීමේ භික්කවේ ධම්මා පබ්බජිතේන අභින්නම් පච්චවෙක්කිතබ්බා. කටපාඩම් කරලා තමන් හැමදාම මේ කියන කරුණු 10 මා තුල තියෙනවාද ඒකේ වැඩිමක් සිදු වෙනවද කියලා ඒක මිනුම් දණ්ඩක් කරගන්නයි කියලා. ඒ වගේම තව කෙනෙක් මයින්කොට එයා මේ සියන්නිකායද රාමඤ්ඤනිකායද අමරපුරනිකායද නෙවෙයි ඒ කෙනා කොච්චරක් මේ මේ කියන දස ධර්මයේ රකින්නවද කියන කිච්චරයි අපේ ලොකු සංසි ඉන්න කාලේ කියනවා ඈත ඉඳලා දකින්නට අපි කියනවා ඒ ආයෙවිල්ලා අහවල් නිකායේ ඒ ආග වටාත්තක් ගෙනියන්නේ ආ ගොටුවත්තක් ගෙනියන්නේ ආ කුඩයක් ගෙනියන්නේ ආගේ සිවුරේ පාට මේකයි කියලා අපි මනින්න හදනවා. එහෙම කරන්න බෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ගෝකල් ඇසුරු කරන්න ඕන පුද්ගලෙක් අපිට දැනගන්න විනිශ්චය කරගන්න විනිශ්චය කරන්න ඕනකමකුත් නෑ ඇත්තටම. විනිශ්චය කරන්න බොහෝ කල් ඇසුරු කරන්න ඕන. ඒ ඇසුරු කරනකොට තමන් මේ දස ධර්මයේ රකින්නවා නම් ඒ දස ධර්මයට අනුව තමන්ගේ සහෝදරයා, පැවිදි සහෝදරයා සම්බන්ධ වෙනවනම් අපිට දැනගන්න පුළුවන් සම සම්භෝගයක් ඇති කරන්න පුළුවන් ඒකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපි දන්නවා එයා දන්නවා මේක දැනගෙන තියෙන්න ඕනේ මොකද මුලින් ඉඳලාම අත්පොත් කරන දේ. කටපාඩම් දෙන දේ. ඒක නිසා ඒක අමතක කිරීම තමයි ඒ සංඝයාගේ නියෝජනේ නැති වෙන තැන. මේක අනුමත කරනවා නම් අනුගමනය කරනවා නම් යාර දිගින් දිගටම අර දස පහක් වූ අනුග්‍රහිත කරලා ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක මේ පළවෙනි පාඩම වගේ. මේ මහානකමට ගන්නකොට දෙන පළවෙනි පාඩම වගේ. ඒ ගියත්තන් දෙක ගැලපෙන්නේ නැතිකමක් නැහැ. ගියත්තොත් ඒක දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද ඉවුරු අරි නැත්තු දන්නෝ ගියෝ මේවා. පැවිද්ද ඉඳලා ඉවුරු අරපැත්ත ඔක්කොම දස් ධම්ම සූත්‍රය දන්නෝ ඒක අජීර්ණ වෙන්නේ නැහැ. දැනගෙන ඉමු. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා මට මතකයි අපි පාලි පන්තියකට ගියා. යනකොට ඒ උගන්නපු කෙනා අපිට මේ මේ පත්පිරිත් වල තියෙන සූත්‍ර ටික තමයි කරේ. ඉතින් කියලා දෙනකොට මට තේරෙනවා මේ කරුණු 10 කොච්චරක් බුදුරජාණන්සේ මේ ධර්ම විනය පිටු කරලා දක්වලා තියෙනවද කියලා. ඉතින් මං හිතුවාද පළවෙනි දවසේ නිසා මේ පළවෙනි කාරණාව දසධම්ම සූත්‍රයේ සඳහන් වෙන පළවෙනි කාරණාව අපි වගේ පූර්ණ කාලීනව භාවනා යෙදී ගත කරන කෙනෙකුට මොකක්ද ඒකේ තියෙන සමාජික අර්ථය මොකක්ද ඒකේ තියෙන සීලමය අර්ථය මොකක්ද ඒකේ තියෙන සමාධිමය අර්ථය මොකක්ද ඒකේ තියෙන ප්‍රඥාමය අර්ථය කියලා ගත්තොත් ඒකේ සඳහන් කරලා තියෙන්නේ වේවන්‍යම්මි අජ්ජූපගතෝති පබ්බජිතේන අභින්නම් පච්චවේකිතබ්බා ඉතින් මේ වේවන්න කියන එක විවිධ විදියට අර්ථකථන දෙනවා. අපි සාමාන්‍යයෙන් වයි වර්ණ කියලා මේ ඒ සංස්කෘත භාෂාවට දානවා. මේ විවිධත්වයේ අගය කිරීම තමයි ගිහියගේ වැඩේ. ගියා හැම වෙලාවෙම කැමති Taman අනුන් හා සමාන නැහැ මම විශේෂයි කිය. මොනම දෙයකින් හෝ කැපිපේන එක තමයි ඒ ගිහි පරිේශන වල තියෙන ප්‍රධානම ලක්ෂණය. ඉතින් ඒක නිසා එයා අනික් අය පාවිච්චි කරන දේවල් වලට කැමති නැහැ. මම ඊට වැඩිය වෙනස්. ඒක ඒක විවිධත්වයේ කෙනෙක් මේකට පෘ탁 පෘ탁 කියන නම පාවිච්චි කරනවා. ඒ නිසා පෘථග්ජනයා කියලා කියන්නේ කවදාකවත් තව කෙනෙක් හා සම වෙන්න කැමති නැහැ. සම වෙන්න කැමති නම් වෙන්නේ Tamanට වැඩි ලොක් කෙනෙක් එක්ක. ආයෙත් එක්කම එක සිගරට් එක දෙකට වදාන බීලා තිනවා මං දන්නවා මගේ සම්බන්ධ මිත්‍යා කියලා අපි ලොකුවත් එක්ක සම්බන්ධ වෙන්න හදනවා. නැත්නම් අර Taman තලේ ඉන්න අයත් එක්ක කැපිපෙන්න හදන ගතිය. අන්න එහෙම ගත කරන ගිහියෙක් පැවිදි වුණාට පස්සේ ඒ විවිධත්වයේ වෙනුවට චීවරේදී පින්ඩපාතේදී සීනාසනේදී බෙහෙත්වලදී අපි සංඝයාට කැප ඒකාකාර ක්‍රමයකට වැඩෙනවා. විවිධ ඇඳුම් අඳිනවා ගිහියෝ. විවිධ විලාසිතා තියෙනවා ගිහියන් අතර. ඒක කොච්චර විලාසිතා ඇඳුම් විලාසිතා කොච්චර අද ජීවිතයට සම්බන්ධ වෙලා තියෙනවනම් තියෙනවද කියලා කියනවා. අද ලංකාවට ලැබෙන ප්‍රධානම ආදායම මේ ඇඳුම් මසන්නන්ගේ ඇඳුම් කර්මාන්ත වලින් තමයි වෙලා තියෙන්නේ. අපි කෘෂිකර්මේ නෙමෙයි දැන් අපිලා තියෙන්නේ. අපි පිටරට කාන්තාව දීලා ඒකට ගෘහ සේවාව කරනවා නැත්නම් ඉන්න අය ඇඳුම් කර්මාන්තය තමයි යෙදලා තියෙන්නේ. ඒ ඇඳුම් කර්මාන්තය අපිට ඇමරිකාවේ කෝටා එක හම්බුණා නම් අපි දවස් දෙකෙන් දියුණු වෙනවා. ඇමරිකන් කෝටා එක නැති වුණානේ ගා කන්න වෙනවා. දැන් අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ දෛනික වැටපොට වැඩිය අඩුවෙන් බංගලාදේශවල කරන්න පුළුවන්. ඒ නිසා අපේ මිනිස්සු ගිහිල්ලා බංගලාදේශේ ආයෝජනය කරන ඇඳුම් කර්මාන්තයට ඒකල පිටරට ගන්නවා. ඒ තරම් ඇඳුම කියන එක මොස්තරේ කියන එක මාස 6න් 6ට මාරු වෙනවා. ඒ තරම තුච්ච, ඒ තරම පාහර, ඒ තරම නීච දෙයක් ඇඳුම් මොස්තර කියන ඒවා. වැඩි කල හිටින්නේ නැහැ. නමුත් මේ අපේ ජීවරය බලන්ද ඒ ආර්යවංශ සූත්‍ර දේශනා කරනකොට කියනවා අපේ බුදුහාමතුරු ගෞතම සරුවච්චන් වහන්සේ ඒ පාරමිතා පුරන්න ඉස්සල්ලා අපි කියන විවරණ ලබන්න ඉස්සල්ලා 512000ක් බුදුරු දැකලා තියෙනවා කියලා. නිකන් කට වචෙන් දෙකියන. ඉතින් බුදු වුණාට පස්සේ කියනවා 512000 බුදුරු මේ සිවුරමයි යන්නේ කියලා. වෙනසක් නැහැ. මේකමයි සිවුර. කවුරු හරි සිවුර වෙනස් කරන්න ගියොත් එයා සංකර වෙනවා. මේක සංකර කරන්න බෑ. අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා පෝරාණා වංශඤ්ඤා අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයති නසංකී ඉස්සන්ති අපපති කුට්ටේ තමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝයි මේ සිවුර පුදුමාකාර පැරණි මොස්තරයක් එහෙම නැත්නම් ආර්ය වංශේ මොස්තරයක් අග්ගඤ්ඤ අග්‍රයි රත්ත්‍ඤ්ඤ චිර රාත්‍රඥයි පෝරාණ ඉතාමත්ම පැරණි වංශඤ්ඤා මේ වගේ වංශයක් ඔය අක්කන්නේ චීවර වංශය, මහාර්ය වංශය, එහෙම නැත්නම් ඒ ආර්ය වංශේ තරම් පැරණි වංශයක් ඇත්තේ නැහැ. අසංකින්නා මේ කලවම් කරන්න බෑ. මේ පහට වෙනස් කරන්න, හැඩේ වෙනස් කරන්න කාටවත් කරන්න බෑ. අසංකින්න පුබ්බා මම දැකලා තියෙනවා ඉස්සරහින් ඉන බුදුපසේ බුදුමහරතන් වහන්සේලා ඇන්ද මේකමයි. ඉස්සර පළවන් වෙලත් නැහැ. නසංකීයති දැන්ටත් සංකර කරන්න බෑ. නසංකී ඉස්සන්ති මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා බලන්න ඒත් මේකම. ඒක අපි ලොකු ආඩම්බරයක් කරන නැවත මෙනේ කරනවා මම මේ චීවරයේ සම්බන්ධයේ තියෙන මේ කහට සිවුරක් පෙරවීම කොච්චරක් නැවත නැවත මෙනේ කරනවාද කියලා. එහෙම නැත්නම් මේ සිවුර වර්ණ ගන්නලා, හැඩ ගන්නලා, විවිධාකාර කරලා මම කට්ටිය අතර කැපිපෙන්න හදනවාද? එහෙම නැත්නම් මේ ඔක්කොගෙම තියෙන තලයට මමත් කෙනෙක් වෙනවද කියලා. අපි නිකන් ගංගානම් ගඟේ තියෙන වැලි තලාවක තියෙන වැලි ඇටයක් වෙනවා මිසක්කා. කැපිපේන්න ගියොත් සීල ශික්ෂා රකින්නත් බෑ, සමාධි ශික්ෂා රකින්නත් බෑ, ප්‍රඥා ශික්ෂා රකින්නත් බෑ. ඒ විවිධත්වයට ගියොත් සීලයේ වශයෙන් අපි කාම මිත්‍යාචාරයට වැටෙනවා, සමාධි වශයෙන් කාම ඡන්දයට වැටෙනවා, විපස්සනා වශයෙන් කාම රාග අනුසයට වැටෙනවා. ඉතින් අපි ඒක අයින් කරන්න හදන ගමන් මේ ඇඳුමෙන් කැපී පෙනෙන්න හදනවා නම් අර එක පැත්තකින් කන් හැන්දකින් සුද්ධ කරකට අයින් කරනවා මේ පැත්තෙන් බුල්ඩෝසර් වලින් ගෙනල්ලා දානවා කෙලෙස්. ඉතින් ඒක නිසා අපි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන මේ තුනට වැඩෙන්න අරිනවා නම් එහෙම නැත්නම් අමාරුවෙන් මේක සපේනවා නම් අපි දැනගන්න ඕනේ මේ ඇඳුම කියන දේෙන් ගිහියෝ මොන්න තරම් කෙලෙස් වගුරුවනවද කියලා. මෙතන ඉඳලා කොළඹට යනකොට තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ටික තියා බලන්න ගෑනු කොච්චරක් ඒ අයගේ ඒ පෙන්නේ නොයිතු තැන් පෙන්නලා විවිධාකාර බඩු විකුණ ගන්න හදනවාද කියලා. බුද්ධිම ව්‍යාපාරයක් තියෙන. ඒ කවදාකද එපා වෙන්නේ නැතිව. විවිධ ඇඳුම් ඇඳුම් කියලා කියන්නේ හෙළුව. ඇඳුම් කියන්නේ ඇත්තට මේකේ අනිත් පැත්ත තමයි නමු පෙන්වන්නේ හෙළුව. හෙළුව පෙන්වුවාට පස්සේ ඕන බඩුවක් උගනන්න පුළුවන්. ඉතින් සංඝයා දකින්නකොට තියෙන කම්මැලිකම. කහ පාට සිවුරක් ඇඳගත්ත කෙනෙක් දැකපුවාම ගමනක් යන්නේ වුණත් ඒකටත් මුස්පේන්තුව ගමනත් හරියන්නේ නැහැ. රැයට හීනකින් සංඝයා දැක්කම බහුවෙන්ද මරණයක් අහන්න වෙනවයි කියලා මේ කතාව තියෙනවා. ඒක නිසා කියනවා මේක අගය කරන්න නිතරම මම මේ විවිධ වර්ණ විවිධ සටහන් මේ සිවුර අඳින මහා සංඝරත්නය මෙතන වැඩ ඉන්න නිසා දන්නවා මේක තන්නේ හතර ඇසලදී කැල්ලක් තියෙන්නේ. මේක දෙවුර පොරෝලා වැන්දට පස්සේ තියෙන ලස්සන ඔය මොන මැදුමකින්වත් ගන්න බෑ. හරියට සිවුර ඇඳගත්තට පස්සේ සිවුරෙන් අපිට එන තෙද දිහා බලනකොට මොන මැදුම උතරකත් හරියන්නේ නැහැ. ඉතින් බොහොම සරල හතරස් රෙදි කඩක්. අත් දෙක දිගාරතරම් බබයක් බබයක් වමන උ රෙදි කෑල්ලක මේ යන ගෙනියන වංශය දිහා බලනකොට නිතරම මෙනෙහි කරන්න ඕනේ මේ සිවුර දකින්නකොටම මේක ඇඳේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඊමං කාතාවං ගහෙත්වා පබ්බාජේ තමන් බන්ති ඕක අමතක වුණා නම් කොතනකදී හරි එතන තමයි පිරිහීමේ කෙලවර මේකට කියනවා නිට්ටරෝම ආධුනික මනසක් තියාගන්න මේ අද පැවිදි වෙච්ච දවසේ අපි මොන තරම් සද්ධාවෙන් අර කහට සිවුර අද්දන දෙක උඩ තියාගෙන උපාධ්‍යයන් වහන්සේ ළඟ ඉඳගෙන උක්කු ටිකෙන් ඉඳගෙන අනේ ස්වාමීන් වහන්සේ මේ කහට රිදි කෑල්ල අරගෙන මට පැවිද්ද දෙන්න කියනකොට අපි ළඟ තිබුණේ අහිංසකකම. අපි ළඟ තිබුණ මේ ඍජු ගතිය, අවංක ගතිය නැති වෙච්චි හැම වෙලාවකම කෙලෙසක් ඔලුවට ඇවිල්ලා. ඒක මතක් වෙන හැම වෙලාවම අහිංසකකමක් හිතට එනවා. ඍජු ගතියක් වෙන මේ මම උපයාගත්තේ. අපේ පවුලේ අයවත් කැමති නැහැ. මම මේක උපයාගත්තා. මේක අමතක වෙන්න දෙන්න එපා. නිතරම ශූරේ ගඳ අමතක වෙන්න දෙන්න එපා. ඉර නගින වෙලාව වෙනකොට අරුණ නගිනකොට මේ තුන් සිවුර ඇඟේ ගෑවෙන්න තියෙනවා. අත්පතින් ඈත් වෙන්න දෙන්න එපා. අත්පතින් ඈත් වුණොත් ආපති. අදිෂ්ඨාන කරගන්න මේකත් එක්ක ඉන්න. ඉතින් මේ වගේ අපි නිකන් මේ පුදුම බැඳීමක් ඇති කරලා තියෙනවා මේ කහටරදි කැලලට බුදුරජාණන් වහන්සේ. ඒකත් මේ පාංශු කුලෙන් අහින අහිනගත්ත දෙයක්. එහෙනම් කවුරු හරි ගිහලා පූජා කරපු දෙයක්. අපි හම්බ කරපු දෙයක් ගත්තොත් අකැපයි අක්කපයි දින දෙකකින් ගත්තට පස්සේ ඉතින් මේ වගේ ශූරක නැත්තම් බුදුහාමුදුර අපිට මගත කෙත්ත දැකලා මහන්නේ මෙන්න මේ වගේ ශූරක් හදාගන්න. එතකොට හතර යහට මහට මහලා තියෙන සමකේ ඉරෙන්නේ නැහැ. ඒක කැල්ලක් කරනකොට ගැටේ ළඟින් අවාටි ළඟට ඇවිල්ලා නතර වෙනවා. ඕකට පට්ටයක් තියාගෙන ගහපන්. ඇවිදපන්. ආන්නේ විදිහට මේ සරල ගතිය එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ අහුලාගෙන කැලි අහුලගෙන හදාගත්ත මේ ශූරකින් අපිට දීලා තියෙන මේ ආඩම්බරේ බැලුවොත් සංඝයා වහන්සේ නමක් යනකොට පුදුමාකාර සැලකිල්ලක් තියෙනවා. මිනිස්සුන්වත් නැගිටලා බස් එකේ සීට් එක දෙනවා. රජමාලිගාවට ගියත් දන්නවනම් රජුරෝ භික්ෂුවකට පුදුම සැලකිල්ලක් සලකනවා. මොකද්ද මේ සිවුරක් ඇඟේ දැවටෙන නිසා. මේක නිතරම අබින්න පච්චවේක්කණය කියලා කියන්නේ අතරක් නොතබා නිතරම ප්‍රතිවේක්ෂා කරන්න කියනවා. මේ බුදුහාමුදුරු දීපු බුද්ධ චීවරේ මම ඇඳගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මට ඒක ඇඟේ ගෑවිලා තියෙන තාක්කල් මට සිල් කඩන්න බෑ. කැඩුවොත් මේ සිවුරට කැතයි. මහානකමට කැතයි. බුද්ධ ඥානසේ දීපු දෑවැද්ද. මේ සිවුර ඇඳේ අහම් බන්දාමි කන්න තන්නාහං පවිසිස්සාමි කාණනං. අපත්තව බුද්ධ ආසවක්ඛයන් නනික්ඛිපාමි කානනං කියලා අශෝක රජුගේ අංගේ ඉතුරු වෙච්ච මල්ලි තිස්ස කුමාරයෝ සිවුර ඇඳගෙන තියෙනවා. එයා බේරුණා. එයා ඔක්කොම 100ක්ම මරුවාණෙක් හිටපු සහෝදරෝ. එයා බැන්දේ සිවුර කොහමද? අහම්බන්දාමි සන්නාහ. මම මේ සන්නාහය බැඳ ගන්න. සන්නාහය කියලා කියන්නේ යුද ඇඳුමට. පවිශිෂ්ඨාමි කානන මම රිංගනවා කැලේට. කෙලස් කවල මිසක්කා මං එන්නේ නැහැ කැලෙන් එළියට. දැන් මේ යුද්ධෙට ගිහිල්ලා මම හතුර නැසල මිසක් මම මේ සන්නාහය කලවන්නේ නැහැ. ඉතින් ඕක මේ මොනවාද මේ වැනිස්ටා බෝඩ් එක ඇඳපු එකක් ලොකු සංසය ඊළඟට තියා හිටියයි දවසල. ඒක යට ලියලා තියෙනවා මම මේ සිවුර බැන්දේ කන්නාහය බැඳගත් එකලස් කපණ්ඩායි. මම රිංගනවා කැලේට මං එළියට එන්නේ නැහැ කැලෙන් මේක කපන්න නැතුව. අන්න ඒ වගේ වෙනකොට සමාධි පැත්තක් පේන්න තියෙනවා මේ සිවුරේ. මේක බැඳගත්තේ වෙන තෙල්ලම් කරන්න නෙවෙයි. ඒක ගැළපෙන්නේ මේක බැඳගත්තට පස්සේ වෙන වෙන ඒ ඒ භූමිකාව ඇර වෙන භූමිකාවට මේ ඇඳුම ගැළපෙන්නේ මේ මේ භූමිකාවට විතරයි මේක හදලා තියෙන්නේ. ඉතින් කොයි වෙලාවක හරි මේක ඇඳගෙන අපි හිත අවුස්සන වැඩකට ගියොත් ලෝකයක් පහත් කළා සරකනවා. Tamanටත් අජ්ජත් මේ අත්තානුවාදයක් එනවා. මම හැසිරුණා හරිනේ. මම මට තරම් වෙන්නේ නැහැ කියලා. ඒකම ප්‍රඥාව වශයෙන් බැලුවත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බුදුරජාණන් අපිට කියනවා බලන්නේ කියලා මේ කාම ගුණ කියලා කියන්නේ විවිධ වර්ණ සටහන් වලට කැමැත්ත. සිවුරේ තියෙන ඇඳුමේ තියෙන විවිධ වර්ණ සහ සටහන් වලට තියෙන කැමැත්ත අපි කාම ගුණ කියලා කියනවා. ශබ්ද වලින් විවිධ වර්ණ විවිධ කර්ණ රසායන සංගීත වලට තියෙන කැමැත්තට කාම ගුණ කියලා කියනවා. ගඳ වශයෙන් විවිධ ගඳ සුවඳට තියෙන ආසාවට කාමගුණ කියලා කියනවා. දිව පිනවන රස විවිධ විවිධ වෙන්න වෙන්න කාමගුණ වැඩෙනවා. කයට විවිධ යාන වාහන සැප පුට සැප කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තියෙන තාක්කල් කාමරාගේ වැඩෙනවා. කාම ගුණ වැඩෙනවා. ගුණ කියලා කියන්නේ පොත් වෙනවයි කියන එක, ගොඩ ගැහෙනවයි කියන එක. හිතට වල්බూరు අදහස් වැඩි වෙන්න වැඩි වෙන කාමරාගේ වැඩෙනවා. ඉතින් ඒ නිසා අපි කවදා හරි තේරුම් ගත්තොත් මේ කාමරාගේ වඩන එක තමයි ලෝකේ හැටි. හැබැයි එහෙම කරපු එක එක්ක සතුටින් මැරිලා නැහැ. මම නෙවෙයි මගේ අත්තමුත්ත දත්ත පනත්තකත් කිරිකිත්ත කිරිකෑමුත්තවත් මැරිලා නැහැ. ඒ නිසා මේ මේ මේ වැඩේදම මමත් යෙදෙන්නේ කියලා කෙනෙකුට ඉඳපු ගමන් කලකිරෙනවලු ඒක කල කිරෙන්නේ මම දැකලා තියෙන්නේ මධ්‍යම පාන්තිකයට යම් ප්‍රමාණයකට තමයි බලාපොරොත්තු දෙය ලැබුණට පස්සේ තේරෙනවා මේ ලැබුවට මං හිතන මට ඒ අවශ්‍ය කරන පූර්ණත්වය ලැබෙන්නේ නැහැ. පහත්පත්ති කරන තේරෙන්නේ නැහැ. යා තාම ලැබලා නැහැ. යාට ඇති වෙන්නේ ඇඳුමක් නැහැ, කණ්ඩ නැහැ, ඉන්න තැනක් නැහැ, බෙහෙතක් නැහැ. එතකොට හිතන්නේ සැප තියෙන්නේ ওই හතරේ කියලා. නමුත් මධ්‍යම පන්තිකේ ඉන්න කෙනා සාමාන්‍ය වෙලාවක ලැබෙනවා. සාමාන්‍ය ලාක නැහැ. ලැබිච්ච වෙලාවේ දැනනවා. ඔක ලැබුණාට ওই මූලික අවශ්‍යතා ලැබුණට හිතේ තියෙන අසහනේ ආතතිය තඹේක වෙනසක් වෙන්නේ තව ඉහළට ඉහළට යන්න යන්න ඒ ලැබීම ලැබනවා පුරුද්දට කිසිම හිතේ සතුටක් එන්නේ කාට හරි මේක දිහා බල්ලා මේ සමාජයේ තියෙන මේ ජන විඥානයේ තියෙන මේ ඇබ්බැහිය දිහා දැකලා අනේ මට ඕනේ ඒක මට බැරිද කාම ගුණයෙන් වෙන් වෙන්න කියලා කොයි වෙලාවක හරි කෙනාට හිතුනොත් අන්න එයාට තමයි පබ්බචිතයයි කියලා කියන්නේ. පබ්බචිතය කියන වචෙන්ට අර්ථකථනයක් දෙන්න ගියා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ වජ ධාතුවෙන් වජ කියලා කියන්නේ හරක් ගාලට. ඉතින් හරක්කාරය හැමදාම කෑම කන දීලා හැන්දාවට ගාලට දක්වනවා. දක්කලා වැට අවුරලා තියලා මිනිහා යනවා. ඊට පස්සේ උදේ පාන්දර ඇවිල්ලා ඒ ගාල ලිව්වට පස්සේ ඉතින් රෑන පිටින් ගිහලා කාලය ඇවිල්ලා ආයෙත් එතෙන්ට එනවා. ඉතින් කාට හරි හරකෙකුට තේරුනොත් යකෝ මීයා කාට මේ දාසකම් කර කර ඉන්න වෙනකොට වැටටුඩින් පනින්න ඕනේ කියලා. තල්ල කඩාගෙන හරි වැටටුඩින් පැනවුව එකන තමයි ප්‍රවෘජ්‍ය කියලා කියන්නේ. ප්‍රවෘජ්‍යත්වය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සම්මතව තීරයට පයින් ගහලා. උඹලා උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරපල්ලා. සඳ උදේ අමුඩේ ගහගත්තාම තද කරලා සෙනසුරා ඉරිද දෙකුරා දැහැන්ද වෙනකන් අමුඩි ලිහ නැතුව හම්බ කරනවා. ඊට සෙනසුරා ඉදයි පන්තල් යනවා. ඊට පස්සේ ආයෙ සඳ උදේ තද්ද වෙන්න ගහ ගන්නවා අමුඩේ. අහලා හම්බ කරනවා. කඹරනවා කියලා මං කියන්නේ. ඉතින් මාත් කරලා තියෙනවා අවුරුදු 36 වෙනකන් 26 28 විතර ඉඳලා 36 වෙනකන් දිගටම කැඹරුවා. සුද්දෙකට කැඹරුවේ පැය 27ම කැඹරුවා. ඒ නිසා මට කාටවත් කියන්න බෑ මට වැඩිය පව් කරලා තියෙනවා කියලා කවුරක මං කරලා තියෙන්නේ මෝඩකම කරලා තියෙනවා. බුදුම සතුටුකුත් ලැබුවා. හැමදේම දැනගන්නවායි කියලා. හැබැයි අන්තිමට දැනගත්තා කාටද නම්බුව සුද්දට කාටද ආඩම්බර සුද්දට අපිට දෙනවා ඔක්කොම જાති. නිලතල දෙනවා, යාන වාහන දෙනවා, ඩ්‍රයිවර් දෙනවා, ගෙවල් දෙනවා, කණ්ඩ දෙනවා. හැබැයි කාටද ආඩම්බරේ? ආඩම්බරේ සුද්දට. හැබැයි ඒක නිසා නන් නෙවෙයි මං සිවුරු වැඩි. සිවුරට ආවේ වෙන හේතුවක් නිසා මං එතනින් එලවපු හින්දා. රතාවෙන් එලවල දැම්මම ආ නැත්තම් වෙන එකක් නෙවෙයි. මට එපා වෙලාව නෙවෙයි. ඒක ඉතින් මගේ හොඳට හිටියේ අර ඉබ්බදියට දාගෙනකොට ඇන්නේ වේ කිව්වා වගේ ඉතින් මේක මං ලෑස්ති කරගෙන තිබ්බේ. නමුත් එතකොට තේරෙනවා කවදා හරි මේකෙන් අයින් වෙලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා පැත්තකට වෙන්න නැත්තම්. ඉතින් මම අපේ ලොකු අයියට ගිහිල්ලා කිව්වා මෙහෙමයි මට මේ අපේ අපේ ගෙදරින් ඇත්තටම මෝඩය වුණාට මම ටිකක් ගුරුචරණ එක ඉගෙන ගත්තා. ලොකෝ යලෙම අන්තිම ඉහළ දක්ෂයෝ හැබැයි පොඩි කාලෙදිම කසාද බැන්දා. ඉතින් ඉවරයි. බැන්දට පස්සේ ඉතින් ආයෙ හොදලා ගන්න දෙයක් නැහැ නේ. ඉතින් මං කිව්වා ඊට පස්සේ මට හිතෙනවා පැවිදි වෙන්න කියලා. බෑන්නා බැනිල්ලක් මට මේ මතවාදයකනේ ඉන්නේ මේ කාලේ කරන්න පුළුවන් දේක. එහෙම කරනවාද? එහෙම දෙයක් නැහැ. පැවිද්දක් කියන එකක් දැන් නැහැ. උපසම්පදාවක් කියන එකක් දැන් නැහැ. මම කිව්වා මට උපසම්පදා මොකක්වත් ඕනේ මට ඕනේ විවේක වෙන්න. නෑ එහෙම එකක් බෑ. නෑ. මම කිව්වා නෑ මම බලනවා. ඒක සඳහා මම යනවා. ඊට පස්සේ මට කිව්වා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න කියලා තද්ද බල මානසික අසහනයක් තියෙනවා කියලා. මට හිතෙන ඇත්ත වෙන්නේ නැති කියලා. අයියා හරි අපේ ලොකෝය වැඩි මහල්ලා ඉතින් අපේ අයියා කොහොම අයියානේ මම ගොයන් හැබැයි හැබැයි ඔයා ගෙවන්න ඕනේ ගාස්තු ඔයා ගෙවන්න ඕනේ බස් ගාස්තුත් හැබැයි ඌ කියන දේ අහන්න ඕන. සයිකියාට්‍රික් කියන දේ අහන්න ඕන. නෑ පොඩිවල්ලි මම මේ කියන්නේ ඌව මේ කාලේ කරන්න පුළුවන්ද? ඇත්තටම Nissan වලට එනකම්. මං කවදාකවත් හිතාගෙන හිටියේ නෑ සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. මං එනකොටත් ඒ කාලේ හැටියට රුපියල් 400ක් දුකෝද පර්ස් එකේ දාගෙන ආවා. දන්නේ නෑනේ මොකක්වත් දන්නේ නෑනේ අවශ්‍යතාවයක් වුණොත් කියලා. එදා ඒ සල්ලි අතාරපු දවසේ ඇති වෙච්ච සතුට කවදාවත් නෑ නිකන් කුරුල්ලෙකුට තටු ආවා වගේ මට නිසි නින්ද ඕන දැනක දැන් පියාඹන්න පුළුවන් ඒ තරම් සතුටක් එන්නේ. ඉතින් එහෙම එන පිරිස් ඉන්නවා අර කාම ගුණයන්ගේ නටනව වෙනුවට දින දෙකක් කාලා වැත්තකට වෙලා උදේකලාවිල්ලන එක. බුදුරජාණන් චින්න කාලේ ආජීවකයෝ හිටියා. ශ්‍රමණයෝ හිටියා. පැවිද්දෝ හිටියා. ඒ ඔක්කොමලා කෙරුවේ ගාලා කඩන්න ගිය කට්ටිය. ඉතින් දැන් කියනවා නෑ මේ දැනුම තිබුණේ බ්‍රාහ්මණයාට කියලා. නෑ තන්නේ කර දැනුම තිබුණේ බ්‍රාහ්මණයන්ට විරුද්ධව කුල ભેදේ කඩාගෙන කැලේට ගිය කට්ටිය අතේ. බමුණු අතර දැනුමක් තිබිලා නෑ. බමුණ බමුණන්ට විරුද්ධව ගිය කට්ටිය ගා තමයි දැනුම තිබිලා තියෙන්නේ. ඒ බ්‍රාහ්මණ ආගම තමයි පස්සේ Hindu ආගම් බවට පත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පහනට පස්සේ. ඒසා එදත් හිටිය ශ්‍රමණයෝ එදත් හිටිය ආජීවකයෝ එදත් හිටිය කඩාන ගිය කට්ටිය. ඒ කෙනෙක් දැකලා තමයි බුදුරජාණන් වහන්සේ කලකිරනකොට හතර පෙරණ මිතුවට එකක් උනේ. නමුත් මම මේ කියාගෙන යන කතාව මොකද්ද? මේ වගේ විවිධත්වයේ හරහා රස හොයන ඒ කතාව පැත්තක දාලා මේ ඒකාකාරීත්වයට පැනන පැම්ම පිම්ම පවිද්දනා පැවිද්දට ආපු සංඝයා වහන්සේ නමක්ගෙන් ඕනම කෙනෙක්ගෙන් අහන්න මේ ගියෝ හරි පැවිද්දෙක් හරි ඒ තරම් විශාල කැපකිරීමක් කරලා වාඩි වෙන්න ගියාට පස්සේ හිතේ යම් ආකාරයක හෝ තැම්පත්කමක් තියනවාද කියලා ඇත්තේම නැත. හිත අර කඩප්පුලිකමයි. ඔය කොච්චර දුෂ්කර අමාරුවෙන් පැවිද්ද ගත්තත් සීලය පිළිබඳ තිබ්බත් හිතේ කිසිසේත්ම උන තැම්පත් ගතියක් එන්නේ නැහැ. ඒ නිසා සරුවචනසේ සඳහන් කරනවා කාමයෙන් අයින් වෙච්ච ගමන් හිත කාම සංඥාවට යට වෙනවායි. කාම සංඥාවට තමයි නීවරණ කියලා කියන්නේ. එතකොට එන්නේ කාම ඡන්දේ. කාම මිත්‍යාචාරය නෙවෙයි. දැන් කාම මිත්‍යාචාරය කරෙන්නේ නැහැ. මොකද සීලක පිළිහිටලා. කාම ඡන්දේ අඬ ආපුවාම අල්ලි මදිවට හරක් කියලා. කාම ඡන්දේ කාම මිත්‍යාචාරයට හපන් කාම ඡන්දේ. ඊට පස්සේ පැවිද්දට කියා ගන්න විදිහක් නැහැ. ආවෙනම් සෑහෙන කැපකිරීමක් කරලා ලොකු ජයග්‍රහණයක් වෙලා. නමුත් ඉඳගත්ත කෙනාට භාවනාවට කියලා ඉඳගත්ත කෙනාට තේරෙනවා මේ හිත පිස්සු ඇඳිච්ච වඳුරෙක් වගේ කිසිම එල්ලයක් නැතුව කිසිම න්‍යාය පත්‍රයක් නැතුව පණින පිම්ම ගීගේ අතහැරියට පස්සේ විතරයි තේරෙන්නේ. පැවිද්දකට හරි එහෙම නැත්නම් මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ගිහි වේවා පැවිදි වේවා භාවනා කරන්න ගියොත් විතරක් හිත කියන්නේ මොකද්ද කියන එක තේරෙනවා. මේකට හැම කෙනාම වෛර කරනවානේ. මගේ හිත කලබලයි කියලා. නමුත් අඩු ගානේ ඒකවත් දන්නේ ඒකවත් දන්නේ වාඩි වුණා ඉතිනානේ. කිසිම කෙනෙක් මම දැකලා නැහැ මේ තාකල් මේ කාම ගුණය වෙනුවට ආපු කාම සංඥාව කාම ගුණයට වැඩිය හොඳයි කියන මේ පදේ තේරුම් ගත්ත කෙනෙක් මම තාම දැකලා නැහැ. ඒගොල්ලෝ කාමයට වෛර කරා වගේම කාම සංඥාටත් වෛර කරනවා. නීවරණ වලට වෛර කරනවා. කාම ඡන්දයට වෛර කරන බලන්නකෝ මගේ හිත තිබ්බට එක තැනක ඉන්නේ නැණ කියලා ඒකත් එක්ක දඟලන හිතත් එක්ක රණ්ඩු කරනවා මේ දඟලන හිත අර කාමයේ යෙදී ගත කරන කයට වැඩිය කාම මේ කාම ඡන්දයට කාම මිත්‍යාචාරයට වැඩිය හොඳයි මේක තමයි එළියට ගිහිල්ලා නැණි ඇඟ ඇතුලේනේ තාම මේ පරිඋත්ථාන විතරනේ මේක වීතික්‍රමණය වෙලා නැණි ඉතින් මේ වැඩමුළුවකදී අපිට කාට හරි ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් නම් අපි කාම මිත්‍යාචාරයට යන්නේ නැතුව හිතේ කාමයේ අවිලා තියෙනවා මම ඒක අපහසුයි. හිතට හිතට මදි. ඒ වුණත් මේ කාම මිත්‍යාචාරය අයින් කරලා කාම ඡන්දේ ආවට පස්සේ ගොඩ දාපු මාළියෙක් වගේ මේක දඟලන හැටි දකිනකොට එයා යම් ආකාරයකින් ඒකට අනියමෙන් හරි උදව් කරන්න ගියොත් පුදුම අපහසුකාරී මන පැවිදි ජීවිතයක් ගත කරන්නේ. ඒ වෙනුවට මේ විවිධාකාර වූ කාම මිත්‍යාචාර වෙනකොට කාම සංඥා තියෙනවා. ඒකට බුදුරජාන් වහන්සේ අපිට පණිවිඩයක් දෙනවා. මේ කාම ගුණ වෙනුවට ආව මේ කාම සංඥාව ස්වභාවික දෙයක්. කාම සංඥාවෙන් අයින් වෙන්න ඕන නම් විකල්පයක් හොන්න ඕන නම් රූප කර්මස්ථානය සරණ යන්නේ කියලා. රූප කර්මස්ථානය සරණ යන ඕනම වෙලාවක එමෙ නැත්තම් කියනවා අපි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න ඕනම වෙලාවක. ආස්වාස ප්‍රසවාස කරන වෙලාවේදී ආස්වාසය ආස්වාස වශයෙන් දන්න ඕනෙම චිත්තක්ෂණයක ප්‍රසවාසය ප්‍රසවාසය වශයෙන් දන්න ඕනෙම චිත්තක්ෂණයක කාම ගුණ සංඥත් නැහැ කාම ගුණත් නැහැ ඒ කියන්නේ අනිත් පැත්ත කාම ගුණත් නැහැ කාම සංඥත් නැහැ ඉතින් මේක අගේ කරන්න අපි දන්නේ අපි කියනවා ඒක නම් එහෙම තමයි ඉතින් හිටිනවා තමයි හුඟ වෙලාවකට හිටින්නේ නැහනේ හුඟ වෙලාවකට මේක පිට යන්න හුඟ වෙලාවට කාම සංඥාවට යනවනේ කියලා අර පිට යන එක ගැන චෝදනා කරාට අපි දැන් බුද්ධ පුත්‍රයෝ වශයෙන් මේ විවිධ වර්ණයන්ගෙන් වෙන් වෙලා කහට සිවුරක් පොරවගෙන ඉඳගෙන දැන් එක චිත්තක්ෂණයක් ගන්නවා මං ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්න. ආශ්වාස කරනකොට ආශ්වාස බව දාන්න. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස බව දාන්න. අන්නේ දැනීම අටුවචාන් වහන්සේ කියනවා ඌරා බල්ලා වුණත් ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. ඒක නෙවෙයි මේ කියන්නේ. ඇවිදිනකොට 100ට 100ක් මේක සතුටු වෙලා මම ඇවිදිනවා ඇවිදින බව දන්නවා. මේක තමයි සතිය කියලා. ඒක Taman ලබාගත් ජයග්‍රහණයක් කරගන්න පුළුවන් නම් ඒ ජයග්‍රහණේ කැපී පේන්නේ කාට හරි එක කියනකොට තමයි. මම ඉඳගෙන හිටියා චිත්තක්ෂණ මෙච්චර ගාණක් මං ඉඳගෙන හිටරුවා දැන්. හැබැයි හුඟා කෙලාට හිත පිට ගියා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න එකේ සමහර වෙලාවල් වල මට මේ හුස්ප ගන්නවා හෙලනවා තේරෙනවා. බොහෝ වෙලාවට නැහැ. එහෙම නැත්නම් මේ සිවුරේ පිම්බෙනවා හැකිලෙනවා ඇඟ තරපෙනවා දැනෙනවා. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නවා දැනෙනවා. අන්නේ දැනෙන චිත්තක්ෂණ ගාන වැඩි නම් ඒක කියනවා මේ වේවන්‍යම්මි අජ්ජූපගතෝ කියන එක සමාධි භාෂාවෙන් එහෙම තමයි කියන්නේ. මේක තණ්හාය බැඳගෙන ගිහිල්ලා වාඩි වෙලා බලනවා ඊට වැඩිය චිත්තක්ෂණ ගාණක් ඉඳගෙන ඉන්න බව තේරෙනවද ඊට වැඩිය චිත්තක්ෂණ ගාණක් ඇවිදිනකොට ඇවිදින බව තේරෙනවද ඊට වැඩිය චිත්තක්ෂණ ගාණක් මම දකුණ තේරෙනවද ඊට වැඩිය චිත්තක්ෂණ ගාණක් ආස්වාද ප්‍රසවාස තේරෙනවද කියලා ඒකේ දසම ස්ථානයේ හරි දියුණුවක් අබමල් රේණුවක හරි දියුණුවක් තියෙනවා ඔන්න ඔච්චරයි ප්‍රතිපදාව කියන්නේ. අන්න ඒකට උත්සාහ කරන්න වරදින දේවල් පරදින දේවල් ගැන කියොත් අපි ආයෙ වැටෙන්නේ කාම ගුණයන්ට නැත්නම් කාම සංඥාවට. ඒ නිසා අපිට දැන් කාම සංඥා 100ක් අයින් කරන්න බෑ. ලදලද වෙලාවේ චිත්තක්ෂණ මට්ටමේ මේ ඉරියව්වට හිත දාලා ඒකෙන් පුරවනවා. එතකොට සමාධි මට්ටමක හික්වීමක් එනවා. අපි දවස් 10 ඉඳලා බලනකොට අපිට තේරෙනවා නා ආපු දවසට වැඩිය මම මම ඉඳගෙන ඉන්න බව දන්න බව ඇති වැඩි. නැත්නම් ඒකට යන්න හිතෙන ගතිය වැඩි. සක්මන් කරනකොට සක්මන් කරන බව දන්න ගතිය වැඩි. එනකට වැඩිය දැන් සක්මන් කරන තියෙන කැමැත්ත වැඩි. අවිදිනකොට මට මේ වම මේ දකුණ කියලා තේරෙනවා. අනේ මට මේක දියුණු කරන්න පුළුවන්. වැඩි කරන්න පුළුවන් කියන මේ විශ්වාසයේ ආවනම් අපි කියන ඒකට සමාධි ශාසනයේ වර්ධනයක් වෙලා තියෙනවා කියලා. එහෙම වෙලා මේ ඉන්න ඉරියව්වේ නැත්නම් මූල කර්මස්ථානයේ හිත තියලා ඒ නිසා මූල කර්මස්ථානයේ හිත තැවීම නිසා අපේ කාම අනුසය අඩු වෙන බව දකින්න ගොඩාක් කල් යනවා ලොක ගොඩක් බහුසුත භාවය අවශ්‍යයි ගොඩාක් අදාහගත්ත කෙනාට විතරයි මේක කරගෙන කරගෙන කරගෙන යනකොට මෙතෙක් කරපු ප්‍රයත්න නිසා කාම පරිඋත් විතික්‍රම කෙලස් නෙමෙයි. පරිඋත්තාන කියන අනුසේ වශයෙන්ොත් මොකද්ද මාතුල වෙනසක් සිද්ධ වෙගෙන එනවා. එහෙම නැත්නම් මට අර ඉස්සර යටිදී හරි තිබුණා නම් විවිධ ඇඳුම් අඳින්න විවිධාකාර දේවල් කරන්න යනකොට තේරෙනවා නෑ ඊට වැඩිය කැලේ හොඳයි. මොකද කැලේ තියෙන ඒකාකාර ගතියක්. ඊට වැඩිය ගහක් මුල හොඳයි. මොකද ගහක් වල තියෙන ස්වභාවික ගතියක්. ඊට වැඩිය ශූන්‍යාකාරය හොඳයි. ඒ නිසා මම මේකට ඉස්සර තිබුණ මේක නිකන් කැලේ ඉන්න හරකෙක් ගමී ගෙනල්ලා බැඳගත්තා වගේ අමෝරාවේ මෙවට එන්නේ. ඉස්සරහට යනකොට යනකොට අර අනුසේ ධර්ම වල අඩුවීමක් වෙනකොට සත්පුරුෂයන් දිහාවට, සද්ධර්මයේ දිහාවට අර ඒකාකාරී බවට එහෙම නැත්නම් විවරණයෙන් වෙන්විච්ච බවට මනාපයක් එන්න පටන් ගන්නවා. ඒක තුල මුලදී අපේ හිතේ තියෙන මුස්පේන්තු ගතිය. මුලදී අපි ළඟ තියෙන මහා ඇල්මැරිච්ච ගතිය. මුලදී තියෙන එක නෝන්ජල් කමක්. ඔව් පහුවෙනකොට එතන තමයි මිහිරියා වෙන්න පටන් අරගන්නේ. ඒක තේරෙන පටන් ගන්නවා මේ ලෝකයා නානාවිධ දේවල් හරහා විවිධ විවිධාංග එහෙම නැත්නම් විවිධ විනෝදාන්ත හරහා ප්‍රමෝද වෙනකොට මම මගේ කයත් එක්ක සතුට ලබනවා. මම මගේ කයත් එක්ක මිත්‍ර වෙනවා. මම මගේ කයත් එක්ක සමීප වෙනවා. යත යතාවා කායෝ පනීතෝ හෝති තත තතන බජානාති යම් යම් ආකාරද කය තියෙන්නේ ඒ ඒ ආකාරය මම දැනගන්නවා එතකොට ඉබේම අපි කායानुපස්සනාවට හිත වැටලා තියෙනවා ඒක Tamanට ඇබ්බැහියට ඒක අපේ ස්වභාවයේ බවට ඒක අපේ භාවයේ බවට ඒක අපේ ජීවන රටාව බවටපත් වෙන්න නම් කල්යනවා ඒ කල්යන එක අඩු කරගන්න තමයි සුතුමි ඥානෙ දීලා තියෙන්නේ. සුතුමි ඥානෙ තියෙන කෙනාට තේරෙනවා දැන් අපි ගඟ දිගේ ඉහළට පීනන්නේ ගඟ ගලන්නේ විචිත්‍රත්වයට ගංගලන්නේ වෛවර්ණ දේවල් වලට ඒකට අපේ සහෝදරයෝ දිහා බල දැයි අපේ නෑදෑයෝ දිහා බලන්න පුළුවන් දායකයෝ දිහා බලන්න පුළුවන් හැම කෙනාම මේ විවිධත්වයේ හොයනවා නිතින් අධ්‍යාපන ක්‍රමේ කාබාසින වෙච්ච අධ්‍යාපන ක්‍රමයක්. ඒ ඔක්කොම පෙන්වන්නේ මේ විවිධත්වය ලැබෙන එකන ඉහළ මට්ටමක ඉන්නවයි කියලා. එහෙම නැත්නම් දල ජාතික නිෂ්පාදනයේ වැඩි නම් සුකොබෝගී. ඒක පුද්ගල ආදායම් වැඩනම් සුඛෝපභෝගී. නමුත් පහුගිය දවස්වල UN එකට ප්‍රසිද්ධ කිරුවා මේ භූතානේ දල ජාතික සතුට. gross national happiness කියලා. දැන් UN එක බාර ගන්න තියෙනවා. එක්සත් ජාතීන් බාර ගන්න තියෙනවා දල ජාතික සතුට. ඔය කියන දල ජාතික ආදායමේ නැහැ. ඒ වෙනුවට බලන්න ලැබ ලැබිච්ච මනුස්සාත්ම භාවය අපේ කරනවා. අපි ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්නවා. මොනකට අලුතෙන් හම්බ වෙන්නේත් නැහැ. මොනක නැති වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මේ විවිධත්වයට යෑම ලුණු වතුර බොනවා වගේ වැඩක්. තිබහට. අපි ලොකු සංසින්න කාලේ කිව්වේ ගිනි අඟුරක් දනවට අතින් අතට මාරු කරනවා වගේ. කොච්චර මාරු කරුවත් දනවා. විසි කරන්නේ නැහැ. අතින් අතට මාරු කර කර ඉන්නවා. ඉතින් ඒ වෙනුවට බබයි බේස්මයි වතුරයි තේරමල්ල විසිකොල දැම්මහම මොකද වෙන්නේ? මේ දෙන දෙයක් කාලා දේවරක් පෙරවගෙන ඉන්නවා. ඒක පේන්නේ අඥාන උපේක්ෂාවක් වගේ. ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ. ඒක පේන්නේ මේ සමාජයත් එක්ක අපිට ෆයිට් එකක් දීලා දිනා ගන්න බැරි ගතියක් වගේ. නෑ එහෙමනම් බුදුහාමුදුරන්ට ඇයි ලෝකයා කරු කරන්නේ? බුදුරජාණන්සේ රජපැටියේ රජමාලිකාවෙන් බැස්සේ බහැලපත්ති සිවුර ඒකට දුන්න ඉහෙළම තැන ඒක නිසා බුද්ධ ශාසනය තියෙන නිසා අපිට විවරණෙන් අයින් වෙලා ඒකාකාරීකම කියන එක තමයි උකට දාන්න තියෙන්නේ. ඒකාකාරීකම කියන එක දාන්න එපා. උකට හුදේකලාව කියන එක දාගන්න. එතන තමයි සතුට තියෙන්නේ. ඒ නිසා මේ මෙතෙක් වෙලා මම විස්තර කෙරුවේ මේ සිව් පසයෙන් චීවරය පිළිබඳව. සිවුර පිළිබඳව අපි ළඟ ලෝකේ තියෙන මේ විවිධ ඇඳුම් ආයත්තම් ක්‍රම වෙනුවට පැවිද්ද තුල තියෙන මේ තිරච්ච ගහක් වගේ කහට සිවුරක් පෙරවගෙන මේ ඕනෙම තැනකට යනවා රාය සභාවට යනවා හිඟා කණ්ඩත් යනවා ඕන තැනකට යනවා කිසිසේත්ම අතපල්ලේ වැටීමක් නැහැ. යාචක ස්වරූපයෙන් අපි හිටියට එහෙම මේ හිඟා කණ්ඩ යාචක වීමක් නෙමෙයි මේ බුදුචානන්සේ දීපු උතුම් දෙයක් අපි අරගෙන තියෙන්නේ. ඒ වාගේම ලෝකයේ අද බලන්න අද සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ගෙදර ගිහිලා ගත්තොත් එදා ඉන්දියාවේ මහරජා කෙනෙක් කනවට වැඩිය දේවල් කනවනේ අද. ඉස්සර රජගෙවල් වලත් රැයට කාලා තියෙන දවල්ට තිබුණ දේවල් පිලුණු වෙලාලු. ෆ්‍රිජ් තිබුණේ නැහැ, අනම්මන නැහැ, ওই දින ගත්ත අම්මන කනවලු. දැන් නෑනේ හැම ගෙදරකම ඕන වෙලාවට මේ පීට්සා ඕනනම් පීට්සා ගන්න පුළුවන්, පොඩ්ඩක් වැඩිපුර මහන්සිලා කීයක් කරගෙන කන්න පුළුවන්. අද කනවා පුදුමාකාර කැමනක් කනවා. දුකේ අඩුවීමක් වෙලා තියෙනවද කියලා. මොන જાති කෑවත් කාලා වැඩි වෙලා තර වෙලා රෝගයක් හැදිලා ඒක පැත්තක. අනිත් පැත්තේ සීනි වැඩි වෙලා තර රෝගයක් ඇවිලා. කොලෙස්ටරෝල් වැඩි වෙලා තව රෝගයක් ඇවිලා. කණ්ඩම නැතුව රැට බුදියා ගන්න ගාන ඊටත් වැඩි වැඩි අප්‍රිකා වගේ රටවල. හැබැයි මේ ලෝකේ නිෂ්පාදනය කරන ආහාර ඒකාන්තයෙන්ම හැම කෙනාටම දෙවිල තුන් විල කණ්ඩ ඇති කියලා FAO එක කියනවා. Food and Agriculture Organization එක කියනවා. නමුත් මේකෙන් 140%ක්ම පාවිච්චි කරන්නේ බියර් හදන්නයි අරක්කු හදන්නයි. මේ දහන්නේ වලින් වැඩි හරියක්. ඇත්තෝ පුළුවන් තරම් කාලා බීලා නටනවා. නැති මනුස්සයාට කැඳ ගා ගන්නත් නැහැ. ඒ මොකද මේ විචිත්‍රත්වයට කැමති නිසා ආහාර සමසේ බෙදලා යන්නේ නැහැ. තියෙන මිනිස්සයා පාටි දාන්න ගියාම ඔය ප්‍රංශේ තියෙනවා තක්කාලි පාටි කියලා එකක්. ඒ තක්කාලි දෙනකොට තක්කාලි වලින් ගහ ගන්නවා. කේක් පාටි කියලා જાතියක් තියෙනවා. කේක් හදලා ගහ ගන්නවා. කාලා කාලා කාලා ගහ ගන්නවා. ඉතින් ඒක දවසට විසිකරන ප්‍රදේශය මේ ගමකට කණ්ඩ දෙන්න පුළුවන්. ওই පිටරට තියෙන ඕනම පාටි එකකට ওই 400ක් එනවා 400ටම කැම ගේනවා. ඉතුරු වෙනවා පැකට් ලියන්නෙත් නැහැ එහෙම කුණු කුරේට දානවා. ඒක දිහා බලනකොට පේනවා මේ මිනිස්සු ආහාරයේ විචිත්‍රත්වයේ සඳහා, පාටි සඳහා, එහෙම නැත්නම් මේ භෝජන සංග්‍රහ සඳහා ඉහළ මට්ටමේ දිලිසෙන උත්සව පවත්තලා මේ මිනිස්සුන්ට කන්න තියෙන ආහාරය විනාශ කරන හැටි. ඉතින් පින්දපාති කියලා හම්බ කරන ආම්තුරණ කවදාකවත් එහෙම එකක් වෙන්නේ නැහැ. ගියක් ගියක් ගන්න ගිහිල්ලා හම්බෙච්ච දෙයක් හම්බෙච්ච දෙයක් කරන කාලා කටයුතු කරනකම අපි කවදාකවත් ආහාර විනාශ කරන ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද අපි හිඟන්න ඕනේ. හිඟන්නන්න කොහෙන්ද උණුබත්? සම්බින්දේ කාපයිටපන්. මේකට කියපන් බුද්ධ භෝගී කියලා. ඉස්ලාම් දවසේ පින්නපාත වන්නකොට සිද්ධාර්ථ කුමාරයාට සිද්ධාර්ථ තාපසතුමාට වෙච්ච දේ මොකද කියලා කියන වේබහාර පර්වත පාන්තියට ගිහිල්ලා අර පාත්‍රය දිහා බලනකොට මෙතෙක් කල රාජකන්‍යාව ඇවිල්ලා තෙලෙන් කිරෙන් උයලා පවන්සලසල පණ්ඩදීව කුමාරයා අද ගියක් ගියක් ගානේ පින්නපාතේ ගිහිල්ලා බත්පත් දිහා බලනකොට පාත්‍රේ බොක්කේ දින බඩවැල් දඟරේ ආවලු කටෙන් කොහොම වලඳන්නේ දැන් මේක එක ඉදරකින් කහ පාට බත් බෙදලා තව ඉදරකින් සුදු පාට බත් බෙදලා තව එකකින් රතු පාට බෙදලා තව අර ඔක්කොම දැම්මම ඊට පස්සේ හිතාගත්තලු මේ දුක තේරුම් ගන්න නම් පිට පිට වළඳන්න ඕනේ කියලා ඉතින් අපිත් පින්නපාත කරලා කවුරු හරි දෙන බතක් කනකොට ওই වේ වර්ණ ගතිය තියෙනවනම් දෙන මිනිහාගේ වේ වර්ණකම මිසක් ලැබෙන අපිට දෙයක් නැහෙනේ. ඒ පිට කාලා, ඒ පිට වළඳලා අපි මේක ගත කරන්නේ නේව දවයන මදායන මණ්ඩනායන විභූෂනාය මේ ජවයේ පිණිස දවයේ පිණිස මදේ පිණිස තෙල් මෝර තෙල් මන්ද මෝරන්න කරන එක නෙවෙයිනේ රූපලාවන්‍ය වැඩි කිරීම මස් පිළි වඩන්න කරන එක නෙවෙයිනේ මේක එතකොට මේ වළඳන වළඳන පිටක් ගානේ ප්‍රතිවේක්ෂා කරනවා නම් බුදුරජාණන්සේ දේශනා කරන්නේ ආහාර නිසාය ආහාරම් පජහත කිය. ආහාරයෙන් ආහාරේ ප්‍රතිස්ථාපනය කරනවා. බිකුණි සූත්‍රය සඳහන් කරලා තියෙනවා ඒක ටිකක් දුරදි යන කතාවක්. මේ ආනන්ද හාමුදුරුව පිළිබඳ හිත් පහළ වෙච්ච භික්ෂුණියක් ලෞසික් හැදිලා එහෙම නැත්නම් මේ පිළිබඳ හිත ඇදිලා උණ ඇර ගන්නවා. අමාරුයි. හරිම අමාරුයි. ඊට පස්සේ උපස්ථාය රතාල කියනවා මට නම් අන්තිමයි මේකෙන් මං ඉවර වෙනවා. ගිහිල්ලා ආනන්ද හාමුදුරන්ට කියන්න අන්තිම බණ කියන්න එන්න කියන්න කියලා. අවසාන බණ කියන. ආනන්ද හාමුදුරන්ට ලෙඩේ අහු වෙනවා එන්න ඉස්සෙල්ලා. ආනන්ද හාමුදුරන්ව ලෙඩේ මෙතනයි කියන කියලා වාඩි වෙලා ඇඳ ගාවට ගිහිල්ලා කියනවා බගිනී මේ හතරක් බුදුජාන්සේ දේශනා කරලා තියෙනවා. මේ කය පවතින මේ හතර නිසා, මාන්න නිසා, තෘෂ්ණාව නිසා, ආහාර නිසා, මෛතුන සේවනයේ නිසා. මේකෙන් බුදුරජාණන් වහන්සේ මාන්නේ නිසා මාන්නේ නැති කරන හැටි ලස්සනට දේශනා කළා තියෙනවා. තෘෂ්ණාව නිසා තෘෂ්ණාව නැති කරන හැටි ලස්සනට දේශනා කළා තියෙනවා. ආහාර නිසා ආහාර නැති කරන හැටි ලස්සනට දේශනා කරත් බෑ කවදාකවත් මෛතුන සේවනයේ නම් කරන්න එපයි කියලා තියෙනවා. ඒක හේතු ගහතෝ. ඒක කරන්න ගියොත් කවදාවත් ගොඩ ගන්න බෑ කියනකොට අර අම්මන්ඩිට තේරෙනවා ඉන්ජෙක්ෂන් එක වදින බව. එයාට තේරෙනවා ආනන්ද හඳුරෝ දන්නවා මේ ලෙඩේ කොතන තියෙන කලු කුමාර දිෂ්ටිය තියෙන්නේ මෙතන. වෙන ලෙඩක් නෙවෙයි කියලා වැඳලා කියනවා අනේ මට සමා වෙන ස්වාමීන් වහන්සේ මායතින් අත්තරක් වුණා නම් එනේ එතන පෙන්නනවා ආහාරං නිසාය ආහාරං පජහත. ගන්න ගන්න පිටක් පාසා අපි ඔය ප්‍රතිවීක්ෂාට ගන්න දිගම වාක්‍යය තියෙන ප්‍රතිවීක්ෂා හතරෙන් දිගම එක තියෙන පින්නපාතේට. නීව දවාය නව දාය නමණ්ඩනාය විභූෂනාය ආව දේවේ මාස කායස මේ ටික කියවනකොට තේරෙනවා අපි ගන්න පිළක් පහස මෙහෙම ආහාරය ප්‍රතිවීක්ෂ කළ වළඳනවා නම් මහසිසඩ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාවනාවට ආපු වයසක ඇත්තෝ මගක් වළඳලා ඊටු ටික අතහැරලා යනවලු. ප්‍රතිවීක්ෂා කර කර වළඳන්න ගියාම කවදාකවත් ඇති වෙන්න වළඳන්නත් බෑ. ඒ නිසා සමහරට ඇඟ දුර්වල වෙන්නත් පටන් ගන්නවායි කිය. විශේෂයෙන්ම තරුණ වයසට ඒක වෙන්නේ නැහැ. බාල වයසේදී වෙන්නේ. ඒ උතෝට හොඳට කෙල නිෂ්පාදනය හොඳයි. වයසට ගිය කෙනාට ඒ අත්කිලමතාන යෝගයට යන කෙනාට මේ ප්‍රතිවේක්ෂා වාක්‍ය කියවලා වරඳන්න ගත්තොත් ආහාර රුචියට මොකද්ද අඩුපාඩුවක් වෙනවා. බඩ පිරෙන්න ඉස්සෙල්ලා ඇති කියන ගතියක් එනවා. ආහාරය නිසාම ආහාරෙන් අයින් කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒකට කියනවා වේවන්‍යම්මි අජූපගතෝති. දැන් කෑම උයන සූප ශාස්ත්‍රයේ එහෙම නැත්නම් ෆුඩ් සයන්ස් ගත්තොත් මිනිසුන්ගේ විවිධ වර්ණ සටහන් ගඳ රස පහස හදලා මේ ආහාර භෝජන සංග්‍රහය හදන එක කරන්නේ මම හිතන්නේ මාත් යුනිවර්සිටි එකෙන් දිවි පැය 100 ගණක් ගත කරලා තියෙන ඔය ෆුඩ් සයන්ස් වලට අපි අපේ අපේ පාඨමාලාවේ තියෙනවා ඒක ඉතින් ඒකට ඒ දේශකයා අපිට කියලා දෙනවා මේ ආහාරයේ කාබෝහයිඩ්‍රේට් මෙච්චර තියෙනවා අපේ මේද ප්‍රෝටීන් මෙහෙම තියෙනවා මෙහෙම මෙහෙම හදන්න කියලා. ඉතින් අපි යෝ මොනක්වත් දන්නේ නැතුව නිකන් අපි හිතමුකෝ මඟුල් ගෙදෙට්ට ගියා එහෙම නැත්තම් දැන් තියෙන දාහනත් ඒ වගේ තමයි. ඉතින් ඒකට අර নানা වර්ණ ගන්ධ රස පහස තියෙන වේදනෝනේ ආහාරය. ඉතින් ඒක බෙදනකොන් ඒ ආහාරයේ ආහුණෙයයි බාහුණෙයයි දක්ෂිණෙයයි අංජලිකරණියයි රජ රට රජෙකුට දෙන්න පුළුවන් ආගන්තුකෙකුට දෙන්න පුළුවන් එන්න කණ්ඩ කියන්න පුළුවන් නේ බෙදන්න ඉස්සෙල්ලා කාලා හැපුවට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න කාට හරි කියයි මේ පොඩ්ඩක් කාලා කන්න කියලා රජු කෙනෙකුට දෙන්න පුළුවන් නෑදෑයෙකුට දෙන්න පුළුවන්ද අමුත්තෙකුට දෙන්න පුළුවන්ද ඇනුවට පස්සේ පුළුවන්ද කියලා බලන්න ඇනුවට පස්සේ දුනොත් ඒක නිග්‍රහයක් අපි අම්මා අනපුපත් කාලා තිනවා. ඒක වෙනම කතාවක්. නමුත් කවුරු හරි බත්තියක් අනලා දුන්නොත් ඒක නිග්‍රහය. හපපු එකක් දුන්නොත් අශීලාචාරයි. බොක්කේ තියෙන එකක් පෙන්නොත් බත් කන මිනිහත් නොකාතා වෙනවා. කක්ක කරපු එකක් පෙන්නොත් චි. මන්නටවත් කියන්න එපයි කියලා කියනවා. මේ එකමනේ මේ පෙරලිලා යන්නේ ඉවරනට පස්සේ ඔක්කොම කහපාටනේ ඔක්කොම එක ගඳනේ. ওই විවිධ වර්ණ වලින් දැම්මට උඩ පැත්තෙන් පුණීලේ යට පැත්තෙන් යනකොට බලන්නකෝ. එක වර්ණ එකම ගඳ. බුදුරජාණන් සඳහන් කරන මේකේ අරිඹුවක් ගෑවුණත් ඇති. අසුචි මූත්‍රා දෙකේ ලේසියක් ගෑවුණත් එකම ගඳ. කෑම ගන්නකොට තියෙන විචිත්‍රත්වයත් ඉවර වෙනකොට තියෙන එකක් දිහා බලනකොට ඒක සඳහා ප්‍රශ්නයක් නෑ අපි සාමාන්‍යයෙන් ආහාර සඳහා වෙනදා ප්‍රයෝජන සඳහා ගන්නවා මේකට මේ සුකෝපභෝගීත්වයට අද මොන තරම් වහල් වෙලා තියෙනවද කියලා බලන්න රට්ටු ලංකාවේ තාම ඇවිල්ලා නැහැ ඒවා. පිටරටවලට ගියාට පස්සේ පේනවා ඒ වගේ ගණ්ඩ ගියාම කිසිම සීමාවක් නැහැ. කාමෝද්ගමණය කරන ආහාර ಜಾති ඒක තමයි බිස්නස් එකේ කරලා හුද්දට කාලා හුද්දට රැට නටලා හුද්දට කාම ක්‍රීඩා කරලා බුදිය ගන්න. සංඝයාට රැට කණ්ඩත් නැහැ. භාවනා කරන්නත් ඕනේ ඉතින් මේ වන්නියම්මේ අජ්ජෝපගතෝති ආහාර සම්බන්ධයෙන් ඕක තමයි කියන්නේ. සුද්ධෝ ඇවිල්ලා භාවනා කරන්න ගියාම පණ්ඩිතාරාමේ අහනවා. ස්වාමීන් බත් කෑවට පව් සිද්ධ වෙනවද කියලා අහනවා රැයට. ඇයි ඇයි මේ මේ මේ විකාල භෝජන ශික්ෂාපදයක් දාන්නේ කියලා. ඉතින් ඒ සායඩෝ කතා කරලා කියනවා මේ මේ විකාල භෝජනයේ විනුවට කාලා බුදිය ගන්න ගියාම කාමේ වැඩි වෙනවා. හැම කාම ක්‍රීඩාවක්ම කරන්නේ රාත්‍රී භෝජනයට පස්සේ. ඒ නිසා Brahmacharya රකින්න කෙනාට මේ රහස දන්නේ නැත්නම් ඉතින් ධාතු වර්ධනයක් සිද්ධ වෙනවා ඊට පස්සේ Brahmacharya කොතනින් යනවද දන්නේ නැහැ. අවුරුදු ගාණක් රකපු Brahmacharya එක මොහොතෙන් ඉවරයි. මොන්නම තාලෙන්වත් පිටරට කෙනෙක් එක තේරුම් ගන්න නැහැ. අපිත් හමුදු කෙනෙක් මේ පාතක මහත්තයා යනකොට රැයට කනවලු වළඳනව නෙවෙයිනේ. උපාසක මහත්තයෝ හාමුදුරනේ රැටත් කනවද කියලා. ඊට පස්සේ කිව්වලු බත් කාලා කවුද උපාසක මහත්තයෝ අපායේ ගියේ. උපාසක මහත්තයත් එන්නේ ගොළු බට්ටියක් ගන්න. ඉතින් ඒකර ඒ තුන් වේල දෙකට වැස්සනකොට පුදුමාකාර ප්‍රශ්නයක් බුදුජානකසේ අවුරුදු 20ක්ම යනකම් සංඝයාට තුන් වේල ඉද දීලා තියෙනවා. ප්‍රථම බුද්ධ ශාසනය හැන්දෑවෙත් පින්නපත ගිහිල්ලා තියෙනවා. පස්සේ තමයි ආමතු කෙනෙක් ගොම්මනේ පින්න පාත ගිහිල්ලා අම්මණ්ඩ කෙනෙක් බය වෙලා අතේ තිබුණු වතුර කොරහයෙන් ගහලා තියෙනවා. එයි මේ පිල්ලියක් ඇවිල්ලා කියලා ගෙට. තරහම්තු ඉනාවේ කියලා අනික් සංගයර කියලා දෙනවා හරි වැඩක් නෑ මට උනේ මං හැන්දෑ පින්න පාත ගියා. තරුණ ළමයිසියා බය වෙලා මට වතුරකින් ගැහුවයි කියලා. ඒක ගියා සරුවච්චන් ආංශ ළඟටම. සරුවච්චන් සිගෝ එන රැට කැම නැත ගන්න. හාමුදුරු නමක් බුදුජානක විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා නඩු කියලා කිව්වා එහෙම කොහෙද ඔබ වහන්සේ අපි පැවිදි කරනකොට තුන් වේල දුන්නා දැන් අතරමැද අතුරු ව්‍යවස්ථාවක් මාර්ගෙන් තුන් වේල කපන්න බෑ අපි ෆයිට් කරනවා කියන. නැසේ කරුණු කිව්වා කිව්වා කිව්වා අර හාමුදුරු කියන කතාව ඇත්ත. වහන්සේ අපි පැවිදි කරේ තුන් වේල දීලා. දැන් මේ ඉඳපු ගමන් කියලා ඉතින් බර ගාණක් කැමති දෙවේලට. බෑ. ඊට පස්සේ බුදුහන්සේ ලටුකි කෝපම සූත්‍රය සඳහන් කරලා කියනවා මජ්ක්‍ධිම නිකායේ ලටුකික උපන් සූත්‍රය. ඒකේ තියෙනවා සද්දන්ත කුලයේ ඇතෙක්. පඬරලකින් බැඳලා, කොහුලනකින් බැඳලා, තේඩාකින් බැඳලා, යකඩෙන් බැඳලා කඩනවා, කඩනවා, කඩනවා. ඒක තමයි සද්දන්ත කුලයේ ඇති. නමුත් කැටකිරිල්ලයක් යඹනකොට පඬරලක් එල්ලිය තිබුණත් ඒකේ පැත්තෙන් දාලා යන්නේ. කොහුලනුවක් එල්ලුවත් පැත්තෙන් දාන්නේ මොකද? කැටකිරිල්ල හරිම දුර්වල කිරිල්ලයක්. එයාට බෑ පඬල කඩන්න. ඒ වගේ උඹේ හිතටත් මේ දේ කරන්න බැන්නම් උඹ කැටගරිල්ලේක තරම්වත් පෞරුෂත්වයක් උඹට නැහැ. හදාගනින් මනස සද්දන්ත කුලේ ඇතෙක් වගේ කඩන්න ඕන කඩපන්. තුන් වේල කඩපන් දෙවේලට වරි. ඒත් උදායි හැමතෝ හැදුනක් දන්නේ නමුත් අපිට පාඩමක් තියෙනවා. අපිට පාඩමක් තියෙනවා මේ ආහාර සම්බන්ධයෙන් අපි තියෙන මේ වාල්කමට එහෙම නැත්නම් බත් බැලියෝ කියලා මේකට කියන්නේ. බතට කඹරන එක අපි ඒක නතර කරලා තුන දෙකට බැස්සලා දින දෙයක් වළඳලා ඒකත් ප්‍රතිවේක්ෂා කරලා ඒක වළඳන්නේ Brahmacharya අනුග්‍රහය පිණිසයි කියලා කරන්න ගියොත් ඒකට අපි බුද්ධ භෝගය කියලා කියනවා. ඒක නිතරම පැවිද්ද නිතරම මෙනෙහි කරන්න ඕනේ. අපි මේ දෙන්නේ කාගේ හරි බතක්. මේ මිනිස්සු සමහරලාට තමන්ගේ දරුවටත් දෙන්නේ නැද්දී අපිට පූජා කරනවා. ඒ පූජා කරාට පස්සේ පිනක් අපේක්ෂා කරනවා. නමුත් අපි මේ දේ වළඳන්නේ රසගේ දේ තියාන ගිජුකමට නම් මහානකමට ඒක හොඳ නෑ. ඒක සාමාන්‍යයෙන් කාලයක් එක වෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට මේ ධර්ම රසය තේරෙනකොට නැත්තම් භාවනාවකදී යම් වෙලාවක අරමුණත් එක්ක ඉන්නකොට ඇතිවෙච්ච ප්‍රීතියක් ඒ සුඛයක් තේරෙනකොට තේරෙනවා කවදාකවත් ඒක ඔය මේ ආමිෂෙන් ලබන ආමිෂය කියන වචනේ සාමාන්‍ය ආහාරයටත් පාවිච්චි කරන හැබැයි සිව්පසයට පාවිච්චි කරනවා. ආමිෂයෙන් ලැබෙන දෙයට වඩා පුදුම උතුම් ගතියක් තියෙනවා. ආමිෂයට යන කිසිම දවසක කෙනෙකුට භාවනාවේදී අර කියන නිර්ආමිෂ සුඛයද ඇති වෙන්න බෑ. ඒක නිසා සරුවත්‍යංශි දේශනා කළ තිනෝ අඤ්ඤෝයි බික්කවේ ලාභ සක්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. කවුරු හරි ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට ගියොත් එයා යන පාර නිවනින් අනිත් පැත්තේ. ඒ නිසා ඒක එනවනම් පරිසං වෙන්න. පෙර පිනට එන්න පුළුවන්. නමුත් ඒක හරි පැත්තට දාගෙන නිවන පැත්තට ගෙනියනවායි කියන එකේදී මේ භික්ෂුන් වහන්සේ නමකක් ඉන්නේ පුදුමාකාර දෙලොක් අතර සම්බර කරගෙන. පුදුම කැපවීමක් කරගෙන පුදුම අනික් කට්ටියක වගේම ශරීරයක් ඇතුව රසායනික ශරීරයක් ඇතුව ඒතියෙද්දි මේ බුදුජානනාංශයේ දීපු මේ නිතර සීපත් කළ යුතු මේ ජීවපතේ පිටමද කල්පනා කරගෙන ඉන්න ගතිය නිසා හරියට මේ වැඩේ කරනවා නම් රහතන් වහන්සේට වගේ නමක් රහතන් වහන්සේ නමක්මයි කියලා මම ගේදසක් යනකොට කියනවා අපේ අම්පිටි රාහුල හම්දුරු මයි කාලයක් තුනයි හම්දුරු ගා පැවිදින්න වගේ අදහසක් මම ගේදසක් ගියා ගිහියා යනකොට කියනවා මහත්යෝ මහානකම කරන්න රහත් වෙලාම තියෙන්න ඕනේ නැත්තම් කරන්න බෑ ඒ නිසා ඒකට උත්සාහ කරන මනුස්සයරත් වඳින්න වටිනවා. මොකද පුදුමාකාර ශරීරයක් නෙමේ දරාගෙන ඉන්නේ. ඒක පුදුම ආසාවල් වලින් පිරිච්ච ශරීරයක්. අපි මේක මේ එක එක පරිණාමයක් එක ජීවිතයක් ඇතුළත මේ සිවුරක් පෙරවලා පින්නපාත ටිකක් දීලා හැදියම් කිව්වට ඔය කියන වැඩේ ලේසි නෑ. ඒක විශේෂයෙන්ම අමාරුයි භාවනාවක් කරන්න නැත්තම්. භාවනා කරලා ඒන් ලැබෙන නිර්ාමස සුඛයක් නැත්තම් මේ කොහොමද මේක සමබර කරන්නේ? ඒක නිසා පැවිද්දම පැවිද්ද හරියට කරන කෙනාම රහතන් වහන්සේ නමක් විදිහට සලකන්න වටනවා කියලා ඒ ශාංශි මතකන මට තිබුණ පුචාල ගෞරව සම්ප්‍රයුක්ත අදහසක් පැවිදෙන්නේ ඉස්සලානේ ආසාවක් තිබුණා මේ ශාංශයේ දීපු අර්ථකථන ප්‍රතිසම දැන්ටත් මට තේරෙනවා මේ සිව්පස්සේ පිළිබඳ පිළිහිట్లా කටයුතු කරනවා කියන එක එසේ මෙසේකට වැඩක් නෙවෙයි ඒක වැරදගත්තොත් වෙන දේ ගිහියදියා බලතෑයි හරි ගියොත් වෙන දේ රහතන් වහන්සේ නමක් දිහා බලතෑයි නැත්නම් ආර්ය වංශයෙන් බලන්න පුළුවන්. නිසා අපි හැම චිත්තක්ෂණයකම ඒ දිහාවට මොකද්ද ප්‍රයත්නයක් කරමින් ඉනවා. චීවරේ දිහාට, පින්නපාතේ දිහාට, සීනාසනේ ගත්තත් අද තියෙන ගෘහ නිර්මාණ ශිල්ප පුදුමාකාරයි. ගෘහ නිර්මාණ ශිල්පයේ දෙයක් තමයි අත තිබ්බොත් ගල වණ්ඩ බෑ. ඒකට මේ මේ බහිරව දෝෂයක් තියෙන. ගොඩනැගිලි කර්මාන්තයට අත තිබ්බොත් ඒ පුදුමාකාර බැහැියක් තියෙන. මේ මේ බොඩ් නැගිල්ල හදනකොටත් මම සෑහෙන්න බැනුම් ඇහුවා. මෙච්චර සුකෝභෝගිය මොකටද හදන්නේ කියලා. ඉතින් මම ගැඩුව ගොඩාක් විදිහට ඒක ඒ කොන්ත්‍රාත් කමිටේ පැත්තකට තියලා දැඩිය සම්බන්ධ වෙන්නේ නැති හිටියා ඒකටත් බැනුම් ඇහුවා මම. මේක තිබුණ නැත්නම් අපිට මේකවත් කරගන්න බෑ ඒක මම දන්නවා. ඒ වුණාට මට තේරෙනවා ඒකට ඒ ගොඩනැගිලි කර්මාන්තයට ගිය ගමන් අපි කියනවා සාමාන්‍ය පන්දලේ හුණු වල කවදාකවත් හින්දෙන්නේ නැහැ කියලා. හැමදම බන්තලේ කර්මාන්ත. නැත්නම් මොන කරන්නේ යහමදුරු? නිකන් එනවනම් රුවන්වැලිසාරයේ හුණු ගාපන්. මුක්කක් හරි කර්මාන්තයක් පටන් ගන්නවා. ඒ මොකද අර තමන්ගේ ඇඟ හදා ගන්න එක තමන් ළඟට ගන්න එකේ කලාව දන්නේ නැත්නම් අපි මේ වගේ කර්මාන්තයට යනවා. යන එක නම් ඇත්ත තමයි. නම සරුවචනාංශයේ බුදු වෙච්ච ගමන් එහෙම නැත්නම් පළවෙනි උදාන වාක්‍යය තිබුණේ සඳහන් කරලා තියෙන්නේ අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිපිසං ගහකාරං ගවේසන්තෝ ගේ හදන එක අල්ලගෙන යන්න තමයි මම මේ නැටුවේ අනේක ಜಾති සංසාරං මම යනකොට ඌ ගේ හදලා ඉවරයි මට අහුවෙන්නේ හදපු ගයක් හැම තැනම යනකොට අපිට හැමනේ හදපු ගයක් මේක නිසා කවදාකවත් මේක ඉවර කරගන්න බැරි වුණා ඒක නිසා අඩියටම හොයාන හොයාන හොයාන හොයාන යනකොට තේරෙනවා මේ සංස්කාරය අවිද්‍යාව තියෙන තාක්කල් අපි ක්‍රියාව යොදවනවා. අවිද්‍යාව තියෙන තාක්කල් අපි සංස්කරණය කරනවා. අපි යමක් කරනවා. අපි සකස් කිරීම කරනවා. අපි අංග සංස්කරණය කරනවා. අවිද්‍යාව නැති වෙන්න ඕනේ සංස්කාර නැති වෙන. එතකොට ඒක පේන්නේ ඒක නික ඒක පේන්නේ ඥාන විභාගීය සියදීනසා ගැනීමක් වාගේ. යමක් නොකර නිකන් ඉන්න එක Tamanට උනත් හිතෙන්නේ රට්ටුත් හිතන්නේ මොනවත් කරන්නේ නැතුව ඉන්නවයි කියලා. ඒක නිකන් මේ උදාසීනකමක් අඥාන උපේක්ෂාවක් වශයෙන්. නමුත් කවදා හරි මේ ගොඩනැගිලි කර්මාන්තයක් කරෙන් හෝ Taman දැනিলা මේකට මම මෙහෙ වෙන හැටි අහුණාට පස්සේ ඒක ඇබ්බැහියට යන හැටි ඒකේ ලොකු ආස්වාදිකුත් තියෙනවා මිනිස්සුත් සලකනවා ඒ උනාට ඉතින් අර අනාථ පිටික සිසුමා 54 කලක් වීදම් කරලා හදපු ජේතවනාරාමේ කෝ දැන් ඉතින් එහෙම නැත්නම් ඔය වේලුවනේ ඔය දැන් තියෙනව ඔක්කොම කණින් හැම් කොට ගහපුවා වගේ තියෙන්නේ. එතනක් දන්නේ නැහැ ජීතවනාරාම තුන කොහොම හරි එකට වැඳලා ඉන්න එක ප්‍රශ්නයක් නැත්තේ නෑ. කෝයි වට මොකද උනේ? ඒක ඒ තැන් වල නැති වෙනවා. ඒ නිසා අපි නොකර ඉන්න එක නෙවෙයි තියෙන්නේ. අපි මේ අනවශ්‍ය විදියට සුකෝපභෝගී විදියට මේ සීනාසන පිළිබඳව කතාවට බැස්සොත් කිලෝරක් කරන්න බෑ. ඒක නිසා දනිත් එක තෙමෙන්නේ නැත්තම් ඒහා සමාන ගයක් ඇතුළට වෙලා ගල්ලෙනක් ඇතුළට භාවනා කරපන් කියලා තමයි අපිට සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරලා තියෙන්නේ. ඉඳ ගන්නකොට දණිත් දෙක තෙමෙන්නේ නැති ප්‍රතිශේ වැඩක් තියෙනවනම් බත් කනකොට චත්තාරෝ පංචාලෝපී අබුත්වා උදකම් පීවේ. බත් හතර පිට හතර පහක් ඛණ්ඩ ඉඳ තියාගෙන වතුට්ටියක් බීපන්. අපි අම්මා ඉන්නකොට කියනවා ඔය බත් හරහා වැටෙනන් ඉඳලා වතුර ටිකක් බීපන් කියලා කියනවා. මොකද බත් ටිකට හෙල්ලෙන්න ඉඩ නැහැ. මේක බත්ෙන්ම පිටිලා. කන්න ගත්තාම උගුරට ඇඟිල්ල දාලා වමනේ කරන්නත් බෑ ඇඟිල්ල ගහන්නවත් තැනක් නෑ උගුරේ ඒ තරම් කනවා ඒකවල දිරවන්නේ නෑ ඒකට කියන පොඩ්ඩක් එහාට කො නලියන්න ඕක දිරවන්න වතුර ටික බීපන් ඒ සාරිපුත්තු සාන්ති කියනවා චත්තාරෝ පංචාලෝපේ අබුත්වා උදකම් පීවි භාවනා කරන තැන ඇහුවොත් කියනවා මේ ධනිස් දෙකට මෙන්න නැති ප්‍රදේශයක් හම්බ වෙනවනම් ඒක ආර්ය ආසනයක් විදියට සලකලා වැඩ කරන්නයි කියලා ඉතින් ඒ නිසා අද බැලුවොත් ලංකාවේ විහාර කර්මාන්තේ පැහැදිලි දියුණුවක් තියෙනවා. හැම ස්ථානකම මුස්ලිම් පල්ලි වලක් තියෙනවා, කතෝලික පල්ලි වලක් තියෙනවා ලොකු දියුණුවක් තියෙනවා. නමුත් මේ තියෙන රණ්ඩු සරවල දිහා බලනකොට එහෙම දියුණුවක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක එපයි කියන්න එපා. ඒක ඊර්ෂ්‍යා කරන්න ඕන. ඒක තියෙන්න ඕන. නමුත් ඒක නෙවෙයි. ඒක පිළිබඳ විචිත්‍රත්වයට යන්න යන්න අපි ඒකට ඇදිලා යනවා. ඒ වුණාට ලද දෙයකින්. සීනාසනයක්, එහෙම නැත්නම් අරණ්‍ය සීනාසනයක් ගහක් එහෙම මේ විවේක ස්ථානයක් ලැබුණාට පස්සේ ඒක සීනාසනයක් වශයෙන් පාවිච්චි කරලා ඒකේ ප්‍රයෝජනය තමයි ආර්ය වෝහාරි විවහාරේ තමයි අපි ඒකේ ඉඳගෙන නොලැබිච්ච සමාධියක් ඇති කරගන්න. නොලැබිච්ච ප්‍රඥාවක් ඇති කරගන්න. ඒ නිසා සීනාසන පිළිබඳව අපි ප්‍රමාණය මේකට තියෙන තනි වචනය මේක ඇත්තටම ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවත් විනය පැත්තෙන් බැලුවත් ධර්ම පැත්තෙන් ගන්න තියෙන්නේ කරන දෙයක් ප්‍රයෝජනෙ සලකලා කරන්න. අතිශෝක්තියල කරන්න එපා. කරන්නම් වාලේ කරන්න එපා. ඒක තමයි ආරිවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ. අවසානයේ තියෙනවා මේ බේසජ්‍ය පරික්කාර. අද සංඝයා වහන්සේලාගේ කී නමද දන්නේ පූතිමුත්තු බේසජ්ජන් නිසාය පප්පච්චා කියලා අපිට උපසම්පදා මාලකෙදී උගන්වන එක. කාටවත් මතක නැහැ. අපිට කරණීය අකරණීය ධර්ම සඳහන් කරනකොට කියනවා පූතිමුත්තු බේසජ්ජන් නිසාය පබ්බජ්ජායිත අතිරේකලාභ විදියට සප්පී නවනීතං තේලම් මදු පානිකන් ලැබෙයි. මේකෙන් යැපියන් කියලා. ඉතින් පූතිමුත්තු බේසජ්ජය ගැනත් බලංගොඩ ආන්දමයිත්‍ය හැමදෝ හොයලා බැලලා ඉස්සෙල්ලා ලිව්වා මේ කියන්නේ ගව මූත්‍රා කියලා. පස්සේ කිව්ව නෑ තමන්ගේම මූත්‍රා කියලා. මුළු මුළු සෞඛ්‍යම තියෙන තමන්ගේ මූත්‍රා ටිකේ. තමන්ගේ මූත්‍රා ටික පාවිච්චි කරන්න දන්නවනම් ඔය කල් ගිය රෝග පවා නැත කරන්න පුළුවන්. ඉතින් ඒක දැන් අපේ ඒකට වෙනම මේ ගවේෂණයක් කරන්න වෙලා තියෙනවා. කොතනදීද අපිට මේ පණිවිඩය හැලුනේ කියලා. බුද්ධිමත් බේසජ්ජන් කියන එක දැන් ඒ කරත් නහරි කරලා කරලා පැත්තකට දානවා. ගත්තත් කරන්නේ ගෝමූත්‍රා. නමුත් චූල සමාදාන සූත්‍රයේදී බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. පාණ්ඩු පුරුෂයෙක් එන්නේය. ඒ පුරුෂයා කෙරේ අනුකම්පාව ඇත්තා වූ සත්පුරුෂයෙක් කියනවා පූතිමුත්ත බේසද්දි ටිකක් බීපන් ගන්ධේනපි රසේනපි ගන්ධේනපි රසේනපි ලසන නැහැ ඒක රස නැහැ ගන්ධෙමුත් හොඳ නැහැ රසෙමුත් හොඳ නැහැ මේකත් හොඳ නැහැ හැබැයි බිව්වොත් හනිප වෙනවා කියලා මං කියනවා පාණ්ඩු කියලා කියන්නේ මුළු ඇඟම දුර්ල වෙච්ච වෙලාවට මේක වෙනුවට අද වෛද්‍ය විද්‍යාව අපි උපදිච්ච දවසලා මැරෙනකන් අපිව පාලනය කරනවාද අද ලංකාවේ ඉන්නවනම් 30000ක් සංඝයා මම දන්නේ 30000ක් ඉන්නවද කියලා හයිය හත්තේ තියෙන ටික තේරම පිටරට ගිහිල්ලා. ඉතුරුලා ඉන්න කට්ටියන් භාගයක් දියවැඩියාවයි කොලෙස්ටරෝල්. ඉතුරු භාගය උපස්ථානට ගිහිල්ලා. ඉතින් කවුද සාසනික වැඩක් කරන්නේ? උද සංඝයාට ඇති වෙන්න සීනි කවනවා. මේ සංඝයා ඇති වෙන්න දානේ වළඳ කරලා පුළුවන් තරම් ඒ කාලා බුදියා ගන්න. කලා නිදි. ඊට පස්සේ අර ලේරයි මේ ලේඩේ දිගට එන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන කරක පැත්තක තියේදී මේ ශාරීරිය පිළිබඳව තමන්ට මේ ජීවිතේට හම්බ වෙච්ච මේ බේත ඌති මුත්තේ ඒක පිළිබඳව අපි අයින් කරලා ඒක ගන්ධස්තරයි කියලා රස නැහැ කියලා හැඩයක් නැහැ කියලා ගඳයි කියලා වැත්තකට දාලා අද මේ සුද්ධ ගෙනත් දීලා තියෙන මේ බෙහෙතක් බීලා බොන බොන එක මරණ බෙහෙතෙක් ලෙඩෙන් නෙවෙයි අද වැරෙන්නේ. අද මැරෙන එකෙක් ගැන බලන්න කවුරක්වත් ලෙඩකින් මැරලා තියෙනවා කියලා ආරංචිලා නැහැ. බෙහෙත් වැරදිලා. Iatrogenic effect. ඒක හොඳටම දන්නේ වෛද්‍ය විද්‍යාවේ ඉන්න කට්ටිය. ඕන දොස්තර කෙනෙක්ගෙන් අහලා බලන්න අද ලෙඩු මැරෙන්නේ වෛද්‍ය විද්‍යාව නිසා. බෙහෙත් නිසා. මුද්‍රචානන්ද අපිට දීලා තියෙන්නේ කැලේ ජීවත් වෙනකොට ඔන්න බෙහෙත. මේක එච්චර හොඳ තැනක් නෙවෙයි බණ නතර කරන්න හැබැයි මං හිතන්නේ. මොකද මේ සිව් තිව්පස්සේ අන්තිමට සඳහන් කර තියෙන බේසජ්‍ය ඒකේ කියලා තියෙන එච්චරයි. නිසා බුදුචානන්සාවට මේ දීලා තියෙන දේ කරන්ඩ මොනම දෙයක්වත් අඩුවක් නැහැ. වැඩිකම තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඕනෑට වැඩි අඩු කරන්න ගිහිල්ලා අත්ති කිලමතාන යෝගයට යන්නත් එපා. එතකොට මේ මහානකම කරන්න බෑ. එහෙම නැත්නම් මේ භාවනා කරන්න බෑ. කෙලින් කාන්ත ධානය ඉඳගෙන ඉන්න බෑ. හිටගෙන ඉන්න බෑ. නිසා ප්‍රයෝජන සරකලා මේක පාවිච්චි කරන්න දන්නවනම් ඒක කෙටි වාක්‍යය තමයි වේවන්‍යම්මේ අජූපගතෝති. මේ මිනිස්සු විවිධාකාර දේවල් කරනකොට මම මේක පාවිච්චි කරන්නේ ප්‍රයෝජනේ සලහා ප්‍රයෝජනේ සලකලා පමණයි. ප්‍රයෝජන සලකලා යනවනම් ඒක Brahmacharya අනුග්‍රහයක් නිසා Tamanට එන්නේ එන්නේ එන්නේ සීලයේ වර්ධනයක් සමාධිය වශයෙන් ඉඳගෙන ඉන්න පුළුවන්කමේ වර්ධනයක් ප්‍රඥාව වශයෙන් තමයි එnde ende ende ende සද්ධර්මයට ඇදිලා සත්පුරුෂයන් ගියහට ඇදලා මේ දේවල් වලට ගන්න වෙහෙස අඩු වෙලා තමන්ගේ යටි හිතේ මේ මේ විවිධ වර්ණ දේවල් වලට වංචනික විදියට ෂට විදියට මායාවී විදියට අපි ඇදිලා නැහැටි දැක ගන්න පුළුවන් වුණොත් අපිට ඒකට කියන්න පුළුවන් ප්‍රඥාව පිළිබඳව ශික්ෂාවකුත් ඇති වෙනවා. හැබැයි මම දන්නවා ඒක උංගා හිමීට සිද්ධ වෙන්නේ. හැබැයි සිද්ධ වෙනවා. ඒක නිසා භාවනා කරන ගම තමන් පාවිච්චි කරන හැම සිව්පසයක්ම ප්‍රතිවේක්ෂා කරමින් වළඳන්ඩ ඒ වැළඳීම හරහා සිව්පසයටත් ගෞරවයක් සිද්ධ වෙනවා ප්‍රයෝජනෙකුත් සලකනවා සත්‍ය පිටුමක සිද්ධ වෙනවා ඒ දේ නැතුව මේ සිව්පසය පිළිබඳ පිළිහිටන ක්‍රමේ නැතුව මේ භාවනාවෙන් විතරක් කරමිනිය ගොතාගෙන නිවන් දකින්න පුළුවන් කියලා හිතනවනම් ඒක බොරු. ඒක වෙන්නේ නැහැ. එවනම් සර්වචනාංශයට රජකේ ඉඳලම නිවන් දකින්න තිබුණා. ඒක නිසා අපි අපි ඒකට එළියට බහපු පිටිසක් අපිට තියෙන්නේ පොඩ්ඩක් පරිතද කරගන්න එක විතරයි. අලුතෙන් කියලා දෙන්න මොකක්වත්ම නැහැ. මේ මේ කියලා තියෙන දේවල් එකක්වත් මේ කිසිම කෙනෙකුට අලුත් දේවල් නෙවෙයි. ඒක නිසා මේ භාවනාවක නැත්නම් භාවනාවක් ඉදිරියෙන් තියාගෙන අරමුණක් ඉදිරියෙන් තියාගෙන සතියක් ඉදිරියෙන් තියාගෙන මානසිකාරයක් ඉදිරියෙන් තියාගෙන හැම වෙලාවෙම මේ ගත කරන වෙලාවේදී සිවුරක් වළඳන වෙලාවක පින්නපාතයක් වළඳන වෙලාවක සීනාසනයක් වළඳන වෙලාවක බෙහෙත් පිළිකරක් වළඳන හැම වෙලාවෙම ප්‍රතිවීක්ෂා කරන්න අඩු ගන්න ඒ ඒක සතිය දිනු කිරීමට උදව් වෙයි ගෝක් යෙදිලා යනකොට තේරෙවි මේක මේ දසධම්ම සූත්‍රයෙන් බුදුරජාණන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ වක්‍රවත් වගේම ඍජුවත් ප්‍රතිඵලගෙන දෙන දෙයක්. මේක විතරයි පිටේ ඉන්න අය අප කෙරෙහි දකින්නේ. අපි නිවන් ලැබලා තියෙනවද නැද්ද කියලා කාටවත් පේන්නේ නැහැ. අපි සිව්පසේ පිළි හැසිරෙන ආකාරය ඕනම කෙනෙකුට පේනවා. මොකද අපි සිව්පසේට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා සීකියා ධර්මවල තියෙන්නේ උපසම්පදා වෙච්ච ගමන් සිවුර අඳින හැටි, දානේ වළඳන හැටි, එළියට ගිහිල්ලා කටයුතු කරන හැටි. එතකොට මිනිස්සුන්ට සංඝයා දකින්නකොට බන නොකියුවත් නිහඬ බණක් යනවා. සංඝයාගේ හැසිරීම ලෝකයේ ආර්ථිකයේ සමමිතිකව පැතිර යාමට උගාක් උදව් වෙනවා ආදර්ශයක් දෙනවා ඒ නිසා ඒ ආදර්ශයේ පිණිසත් Tamange නිවන පිණිසත් මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා